හොඳයි එහෙනම් සියලුම දෙනා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් දීලා ධර්මශ්‍රී සූදානම්. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කෝච <clears throat> කෝච භික්කවේ ආහාරෝ අනුපන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගාය භීයෝ භාවාය අත්ති භික්කවේ උපේක්ඛා සම්බොජ්ජංගට්ඨානීය ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුධීකාරෝ තත් අයමාහාරෝ අනුපන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්ස බියෝ භාවාය පරිපූර්යාය භාවනාය කෞරණීය ස්වාමින් වහන්සේ සද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි ඊයේ වෙනකොටත් මතක් කරගෙන තිබුණු පරිදි බොජ්ජංග ධර්ම හතේ අවසාන බොද්ධංග ධර්මයේ වෙන මේ උපේක්ඛා සම්බොද්ධංගය ගැන කටුණු ටිකක් තව විස්තර ටිකක් අද ඉදිරිපත් කරන්නයි මේ මාතෘකා පාඩේ ලැබුවේ මේ මාතෘකා පාඩේ උකහාගත්තේ සංයුත්ත නිකායේ බොද්ධංග සංයුත්තේ සඳහන් වෙන කාය සූත්‍රයෙන් ඒ සූත්‍රය මේ ਸਰවඥාන්සේ විසින්ම මතක් කරලා දෙන කාරණාවක් තියෙන්නේ නීවරණ ධර්ම සහ බොජ්ජංග ධර්ම ඇතිවීමට ආසන්න කාරණා. නීවරණ ඇති වෙන්නේ මෙන්න මේ தත්වයටදී බොජ්ජංග ධර්ම පහළ වෙන්නේ මෙන්න මේ தත්වයටදී කියලා. ඒ ඒ දේවල් පහළ වීමට අවශ්‍ය ආහාර කිට්ටුම මේ පෝෂණය මොනවද කියලා සඳහන් කරලා සඳහන් කරන සූත්‍රයක්. කය ආහාර මත රඳා පවතිනවා කියන නිදර්ශනය ගන්න නිසා සූත්‍රය සඳහන් කරන්නේ කාය සූත්‍රය කියලා. ඉතින් මේකෙදී සරුවචනන්දය කෝච බික්කපේ ආහාරෝ අනුපන්නස්වා සමාධි උපේක්ඛ සම්බොජ්ජංගස උප්පාදාය. මානි මේ නෝපන්නා වූ තාමමතු නුණා වූ උපේක්ෂා සම්බොජ්ජංගේ නැත්තම් උපේක්ෂාව බෝධිංගයක් කර තාලට මෝරවා ගැනීම සඳහා මොකද්ද කිත්තුම ආහාරේ. නැත්තම් උපදුනා වූ බොජ්ජංග ඒ සමාදේ මේ උපේක්ෂා සම්බොජ්ජංගේ දිනු බවුණු කර ගැනීමට භාවිත බහුලීගත කරගන්න මොකද්ද කිත්තුම ආහාරේ. ඉතින් සර්වඥයන් සඳහන් කරනවා අත්ති භික්ඛවේ තම උපේක්ඛා සම්බොජ්ජංගට්ඨානියා ධම්මා. උපේක්ඛා සම්බොජ්ජංගය ඉත්තාවන ධර්ම කියලා જાතියක් තියෙනවා කියලා රෝගී. ඒ තහවුරු කරගන්න ධර්ම જાතියක් තියෙනවා ඨානීය ධර්ම. අන්න ඒ සම්බන්ධයෙන් යෝනිසෝමනසිකාර්ය වඩා වර්ධනය කිරීමයි සරුවචනාංශය දෙන කිටි සරල ඍජු උත්තරේ. එනම් මේ බොජ්ජංග ධර්ම තහවුරු කර ගැනීම සඳහා උදව් වෙන ධර්මයන් කෙරෙහි නුවණින් සලකා බැලීම. යෝනිසුමනස්කාරය යොමු කිරීමයි සරුවචනසේ සඳහන් කරන්නේ. ඒ නිසා අදහස් වෙනවා මේ බොජ්ජංග විශේෂයෙන් කියනවා නම් අපි මේ සාකච්ඡා කරන උපේක්ඛා සම්බොජ්ජංගයේ අර කලින් සඳහන් වෙච්ච සත්‍ය, ධම්ම විජේ, විරිය, ඒ වගේම පීති, පස්සද්දි, සමාධි කියන ධර්ම ඇති වුණත් මේ දේ හොඳට අනෙකුත් දේවල් වලින් වෙන්කර තනා වර්ධනය කරගන්න වඩා වර්ධනය කරගන්න තනා වඩන්ඩ යෝගාවචරය විසින් අනුග්‍රහ කටයුතුයි. ඒ නිසා යෝගාවචරය උපේක්ෂා පිළිබඳව කරුණු කාරණා දැනගත යුතුයි නැත්නම් හොඳට උපේක්ෂා ගැන දන්නා ගුරුවරයෙක් ඇසුරු කළ යුතුයි. අනේ දෙකටම උදව් වෙන්නයි අපි මේ මේ කාරණා සාමාන්‍ය බෞද්ධ භාවයේ පිනිස ඉදිරිපත් කරගන්නේ. ඉතින් මේ වගේ කරනකොට අපි කලින් ඒ ඒ චෛතසික ධර්ම කතා කරනකොට ඒ පිළිබඳව වැඩිපුර දැනීමක් ලබන්න. එහෙම නැත්නම් බෞද්ධ භාවයේ පිනිස අටුවාචාරින් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද මේ ලක්ෂණ රසපච්චපඨාන පදත්තාන කියන කාරණා තමයි ඊශ්‍රායින් තියාගන්නේ. එහෙමනම් උපේක්ෂාව කියන මේ චෛතසිකයේ తත්‍ර මජ්ජහතතාවය කියලත් මේකට සඳහන් කරනවා. නැදිහත් බව කියලත් සඳහන් කරනවා. ආන්නේ මැදිහත් භවයේ ලක්ෂණය මොකද්ද? එයින් අදහස් කරන්නේ සතියෙන්, ධම්ම විචයෙන්, වීරියෙන් මේක වෙන් වෙන්නේ කොහොමද? ප්‍රීතියෙන්, පස්සද්ධියෙන්, සමාධියෙන් මේක වෙන් වෙන්නේ කොහොමද කියලා ඒක වෙන්කොට හඳුනා ගැනීමයි කරන්නේ. කාර්යයට කියනවා නම් අපි මේ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන්කොට දැනගන්නවා. පිම්බීමෙන් හැකිලි වෙන්කොට දැනගන්නකොට පිම්බෙන වෙලාවේදී මේක හැකිලිම නෙමෙයි පිම්බීමයි කියලා දැනගන්න එකට ආවේනික ලක්ෂණයක් තියෙනවානේ. ආනේ ලක්ෂණේ. දැන් අපි පිරිසම ගමනක් යනකොට ඒ හතරමඟ තියෙන ඒ ආරක්ෂක කපොල්ලක් දැක්කොත් එක එකනා එක එකනා අනිත් අයගේ වෙන්කර දැනගන්න එක එකනාට එක එකනාට හැඳුනුම් පත්‍රයක් තියෙනවා අංකයක් තියෙනවා ඒක පරීක්ෂා කරුවාට පස්සේ මුණ දිහා බලපුවාම ආ මෙයා තමයි මේ කියලා වෙන් කරගන්න පුළුවන් ආන්න ඒකද ඒක තමයි ලක්ෂණය ඒක තමයි මේ මේ විදිහට උපේක්ෂාවේ ලක්ෂණයේ වශයෙන් සඳහන් කරන්නේ සමවාහිත ලක්ෂණ කියලා එකට කට්ටිය ඔක්කොම ගොනු කරගන්න පුළුවන් ශක්තිය තමයි උපේක්ෂාවේ තියෙන්නේ. වෙන විදිහට කියනවා නම් උපේක්ෂාව හිතේ බලපවත්නකොට අනිකුත් චෛසික ධර්ම තම තමන්ගේ මති මතාන්තර වල යන්න දෙන්නේ නැහැ. ඔක්කොම එකට පිටු කරගන්න පුළුවන් ශක්තිය. එකට ගලන, එකට ගමන් කරන සමවාහිත වාහනය වාහිනවයි කියලා කියන්නේ ගලනවා මෝදු වෙනවයි කියන එක. ඒක සමාකාරව මෝදු වෙනවා. හතර අතේ දුවන ගතියක් නැතුව ඒ ඒ චෛතසික හොඳට මේ උපේක්ෂාවට කීකරු වෙලා උපේක්ෂාව කියන දේ අහගෙන යන්න පුළුවන් ශක්තියක් එනකොට තමයි අපිට කියන්න පුළුවන් එකම දිහාවට හිත නැඹුරුවක් ඇති වුණාට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ උපේක්ෂා හිතක් කියලා. ඒකටම මේ පටිසංඛාන ලක්ෂණය කියලා කියනවා. පටිසංඛාණය කියලා කියන්නේ ඒ ඒ වගේ පිරිසම එක දිහාවට හැරුණාට පස්සේ හරි ලේසි විනිශ්චයක් කරන්න. කොහොමද එක හඳින් කියනවනම් අපි ඔක්කොම මේ වැඩේ කරමු කියලා ඊට පස්සේ හරි ලේසි පිටිසතම වුණත් නැත්නම් පිටි නායකත්වය දෙන කෙනාට වුණත් මම හොඳයි හිරු දිනාගේ මනාවේ පරිදි අපි අපි එහෙම කරමු එන දෙයක් අපි බලාගමු කියලා කියනවා වගේ ඒ පටිසංකහණය ඥානය විශේෂයෙන්ම තීන්දුවකට තුරු දෙන ඥානය කොහොම ලේසියෙන් පහළ වෙනවා පහළ කරගන්න පුළුවන් කියනවනම් දිගට ඇදිච්ච මිනිමෙරුන් නඩුවක් වගේ දෙයක අවසානයේ ඒ විද්‍ය පස්සෙන් අහනවා ඕනේද කියලා මේ ජූරියක් ඒ ජූරියක් ඕනේ කියලා කිව්වොත් ඒ ජූරියේ ඉන්න ඔක්කොමලා එක හඬින්ම මොනවාට විනිශ්චය දුන්නොත් විනිශ්චයකාරතුමාට එච්චර බරක් වෙන්නේ නැහැ. එච්චරම අමාරුවක් නැහැ. විනිශ්චයකාර දේශනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජූරියේ තීන්දුව අනුමත කරන එක විතරයි තියෙන්නේ. ආන්නේ වගේ තමයි උපේක්ෂාවට හිත යොදුනට පස්සේ මේ එතන විනිශ්චයක බරක් එන්නේ නැහැ. මේක හරි වටිනා ලකුණක් බොහොම විශ්සර සාකච්ඡා කරන්න පුළුවන් යම් තැනක කාරණා කාරණා හොඳට දන්නවනම් එහා පැත්ත මෙහා පැත්ත දෙකම දන්නවනම් අපි විනිශ්චයකට තක්කු මුක්කුවක් නැහැ. අදිශයක් නැහැ විනිශ්චය ඉබේම සිද්ධ වෙනවා. අපි යම් තැනක විනිශ්චයක් ඉක්මන් කරනවා නම් අනිමට කොහොම හරි මේක ඉක්මනට කියලා දෙන්න අනිමට කොහොම හරි මේක විනිශ්චය කරලා දෙන්න කියලා කියනවනම් ඒ කියන්නේ පැහැදිලිවම අපිට ඒ සිද්ධිය පිළිබඳ ඇතුල් පැත්ත පිටපැත්ත පිළිබඳ දැනුමක් නැතිකමයි එකෙන් අදහස් වෙන්නේ. එතකොට තමයි මේ තදියමක් එන්නේ. ඉක්මන් කරන්න හදා. විනිශ්චයක අවශ්‍යතාවයක් මතුවේ. කාරණා කාරණා හොඳට දන්නවනම් ඇත්තටම විනිශ්චයක අවශ්‍යතාවයක් නැහැ. මේක සාමාන්‍ය <coughs> පවුලක එහෙම නැත්නම් අපි ගත්තොත් ආයතනයක එහෙම නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානයක වගේ තීන්දුවකට සම්බන්ධ කරලා කියනවනම් <coughs> සමාජ ලාවට ඔය භාවනා මධ්‍යස්ථාන වලට බොහොම දුරදික ගවන රට රාජ්‍ය වලින් ඇත්තු වෙනවා. එහෙම නැත්නම් බොහොම කල්ලාතු දින අකවාණු වෙන් කරගෙන ඇත්තු වෙනවා. ආවට පස්සේ ඒ ළඟ ඉන්න යෝගාවචරක එක ගැටෙනවා. එනකොට එන්නේ බොහොම කවුරු වෙන්න තමයි. නමුත් ඇතුළට ආවට පස්සේ උන කවුරු හරි එක තියෙන අනුපාඩුවක් කරලා ගැටිලා ඉතින් දුවගෙන එනවා. මං හිතනවා මේක මෙහෙමයි මෙහෙමයි කියලා බලනකොට අසවලත් එක්කන කොහොමද කරන්න බෑ. ඉතින් ඒ නිසා මම යන්න ඕන. එහෙම නැත්නම් මොකක් හරි මේකට තීන්දුව කරන්න ඕන. ඉතින් බොහොම දැවෙන උණුසුම් ප්‍රශ්නයක් අරගෙන තමයි එන්නේ. ඉතින් ඔය එනේන තාලෙට විනිශ්චය කරගෙන ඉන්න ඕකේ නැත්තන්ට එච්චරම විවේක තියෙන වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒකට මතක් කරන් තියෙන්නේ දැන් මේ වෙලාවේ මේ උණුසුමක් තියෙනවයි කියලා කියන්නේ, තක්කමුක්කක් තියෙනවයි කියලා කියන්නේ ඔය දෙපැත්ත දැනගෙන නැහැ. ඒක නිසා මනාප තීන්දුවක් ගන්න. නමුත් එකක් කිය හැකි ඔය කලබල හිතකින් ගන්න තීන්දුව yaadෙන්නේ පොඩ්ඩක් නිවෙනකන් ඉඳලා බලන්න. ඉඳුණාට පස්සේ ওই තීන්දුව ගන්නේ නැහැ. අන්ටි මේක කියනකොට හිතෙන්නේ මේ ප්‍රශ්නේ පැනලා යන්න හදනවා. එහෙම නෙවෙයි මටනේ තේරෙන්නේ මමනේ දැවිලා ඉන්නේ. මට ඉක්මනට තීන්දුවක් ඕනේ. ඉතින් මොකද කරන්නේ? වේදනාව තියෙන එක කරා, සුද්ධාව තියෙන එක තමයි, ලෙඩේ තියෙන එක තමයි කේන්ද්‍රී ගන්න. නමුත් භාවනා මධ්‍යස්ථානයේ දුරන එකනට එහෙම ලෙඩක් නැහැ. ඉතින් යාට කේන්ද්‍රී ගන්න ඕන කමක් නැහැ. යා කියනවා එහෙනම් පොඩ්ඩක් ඉඳලා මේක අපි පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් ඉඳලා යන්න. නෑ නෑ මම යනවා. ආයෙ නෑ යන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් වනිදාගේ මොනවා හරි ප්‍රශ්නක් වෙච්චා මේ ශාංශ කියන්නේ මේ ඉස්සරහ ගේට්ටුව ඇරලා තියෙන්නේ කැමැත්ත තීන්දුව කරගන්න කියන. ඒක වහලා නැහැ. මට තීන්දුවක් දෙන්න ওই කලබල බෑ. මං හිමිට ප්‍රශ්න හොයලා බලන්න ඕනේ. එහෙම නැතුව කාට රියන්න ඕන යන්න. ආනේගේ අදහස් වෙන්නේ මොකද්ද? අපිට යම් වෙලාවක මොකක් හරි පිළිබඳව තීන්දුවක් පිළිබඳ තදබදයක් ආවනම් වහාම තීන්දුව කරන්න, දැන් තීන්දුව කරන්න අවල් දේවෙන්ටි සතියින්දු කරන්න කිව්වනම් අනිවාර්යයෙන්ම තණ්හා මාන දිට්ඨි තුනෙන් එකක් වැඩයි. සිද්ධිය හොඳට අගමුල මැද බලන්න ගියොත් විනිශ්චය කොන වෙන්නේ නැහැ. ඉබේම විනිශ්චය එනවා. ඒ ස්වභාවික විනිශ්චය එනවා. එතකොට අර වගේ තක්කුමුක්කක් නැහැ. ඉතින් එතකොට අපිට කිය හැකි ආන්නේ විදිහ විනිශ්චයක් එනකන් කාරණා කාරණා තමා විසින්ම ඉස්මතු වෙනකන් හෝ සොයා බලනකන් ඉන්නවනම් ඒ කියන්නේ උපේක්ෂාවට තැන දෙනවායි. එතකොට ඒ තීන්දුව yaadෙනවා. අන්න එකයි ඒකේ තියෙන වටිනාකම. එතක ඉවසන්න පුළුවන් නම් තීන්දුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අර කියන තත්ත්ව තක්කමුක්කව තද පද්දේ පදේ බහිනවා. විනිශ්චය පිළිගන්න පුළුවන් yaadෙනවා. එහෙම නැත්නම් ඉක්මන් වෙන්න ගියොත් අනිවාර්යයෙන්ම පක්ෂග්‍රාහීත්වයක් එනවා. අන්න ඒක තාමත් පරිසම් වෙන්න ඕනේ ස්ථානවල ආයතනවල පවුල්වල ප්‍රධානී ඒ විනිශ්චය yaadෙන්න නම් බොහොම විවේකීව විනිශ්චය කරන්න. ඒ නිසා නඩු ඇති වෙන තරම් වේගෙන් විනිශ්චය ඉස්සර වෙන්නේ නැහැ. ඒක ස්වභාවයෙන්ම නීතිය හැටි තමයි. ඔය කොච්චර කලබලෙන් නඩු දැම්මත් තීන්දුව එනකොට પરම්පරා දෙකක් විතර ගිහිල්ලා. නඩුව ඉදන් නඩුවලේම නියපොත්තෝ දානවා. අන්න ඒකට හේතුව මේ උපේක්ෂාවට තැන දීම නිසා. ඒ නිසා අපිත් තීන්දුව කරගන්න ඕනේ මොනවාට දෙයක කලබලයක් අක්කමක්කක් අඩිමුඩියක් ආවනම් ඒකට හේතුව தત્ත්වය තාම පැහැදිලි නැහැ. தત્ත්වය තාම දැනගනත් නැහැ. දැනගත්තනම් කඩමුඩියක් එන්න දෙයක්වත් නැහැ. ඒකට මේ අනියමාර්ථය මම මතක් කරේ අන්න අර විදිහට මේ සමවාහිත ගතිය එහෙම නැත්නම් ප්‍රතිසංකාන ලක්ෂණය දන්නවනම් අපි තීරුම් ගන්න ඕන අපේ ප්‍රශ්නාවට අපි අනුන්ට කලබල කරලා කෑකොස්සම් ගන්න යන්න නරකයි පොඩ්ඩක් ඉවසන ගතිය. ඒ නිසා පීක්ෂාව දිනු කරුවට පස්සේ ඇත්තටම කියනවා නම් මුළු ගෙදරම එක මිනිහෙක් උපේක්ෂාව දිනු කරුවොත් ඇති මුළු පවුලෙම ප්‍රශ්න විසඳෙනවා. ආයතනයේ ප්‍රධානී උපේක්ෂාව දිනු කළා තියෙනවා මුළු ආයතනෙම සැනසෙනවා. ඒකයි ඔය සරුවචනාංශේ මේ බුදු වෙන්නේ ඉස්සරලම දකින්නට කිව්වේ නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාවිතා නිබ්බුතානෝන සානාරි යස්සායස්ස ඉදිසෝ පති. ඒක ඉසගතුෙන් දකින්නවානේ මෙහිම නිමිච්ච මිනිසෙක් ඉන්න පුතෙක් ඉන්න අම්මා සැනසෙනවා ඇති. මේ දරුවෙකුට පීක් වෙච්චි මේ පිතෘ තෙදී පීක් සැනසෙනවා ඇති. මෙවැනි කෙනෙක් ආශ්‍රය කරන පතිනිය සැනසෙන වැඩි කියලා මොකද දකින්නකොටම දෙන බුදුමාහාර උපේක්ෂාව තියෙන කාඩාවක්වත් කුප්පන්න බෑ කාටවත් අවසන්වත් බෑ නිබ්බුත පද කියලා කියනවා ආන්න ඒ වගේ තමයි උපේක්ෂාව දිනු කරාට පස්සේ ඒක මේ වාහනයකදී ෂොක් ඇබ්සෝබර් එක වාගේ හොඳ ෂොක් ඇබ්සෝබර් තියෙනවනම් සාමාන්‍ය පොඩි හැල හැපිලි පාරක වුණත් කිසි ප්‍රශ්නයක් නැතුව යනවා සස්පෙන්ෂන් හොඳයි. එහෙම නොවුනොත් දිරච්ච බර කරත්තයක් ගල්වල පාරක යනවා වගේ එහාට යනකොට ජරස් ගන්නවා මෙහාට යනකොට බරස් ගන්නවා. එතකොට තමයි බොහොම අමාරු මේ ගමන. ඉතින් අර භාවනා ජීවිතයේ මුලදී මේ බර කරත්තයක් කල්වල පාරක යනවා වගේ තමයි හරියට එහාට දඟලනවා මෙහාට දඟලනවා අර බර කරක යන්නේ. අන්තිම වෙනකොට සරුවත් යන සඳහන් කරනවා මේක ධර්ම රතයක්. මේක ඒකාන්තේ නිසද්දයි. අනිවාර්යයෙන්ම නිවන තමයි ගෙනියන්නේ. ඒ ධර්ම රතේ Tamanට වාඩි වෙලා ඉන්න එක විතරයි තියෙන්නේ. මොකද ඒතකොට මේ වොජ්ජංග ධර්ම වැඩිලා මේකෙන් උපේක්ෂාව එන්න පටන් ගන්නකොට ගමන බොහෝම සාන්ත ගතියක් එනවා. සමවාහිත ගතිය. ඒක ඉතින් දෙපැත්තෙන් ගිය එක එකක් තමයි මේ පරිසරයත් එක්කත් පිළිසත් එක්කත් හොඳට යාදෙන, පෑහෙන, සීහින එකක් තියෙනවා. පුද්ගලයා ඇතුළත තියෙන චෛසික ධර්මත් ඒක දිහාවටම ගුණයක් වෙනවා. ඒක තමයි ලක්ෂණය. රසයේ වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ අනධික නිවාරණ රස. උච්චාවච භාව ඇති කරන්න දෙන්නේ. එකකින් ගොඩාක් අඩිලා එකකින් ගොඩාක් අඩු වෙලා වගේ අවුල් සහගත කටියට එන්නේ නැතුව දෙක සමබර කරගෙන යන ගතියක්. උච්ච භාව අධික භාව මේ උච්චාවච භාව නැතුව සමව පවත්වාගෙන යන තියෙනවා. ඒ වගේම තියෙනවා ඒකට පක්කපාතු පච්චේතන රස කියලා. පක්ෂපාතීත්වේ නැති කළා දාන. කිසිම වෙලාවක Taman ගන්න විනිශ්චයේදී අසවලාට මම පක්ෂපාත වෙන්න ඕනේ. මෙයාට මේකේ රිදවන්න ඕනේ. මෙයාට මේක කියන්න ඕනේ කියන ඒ පක්ෂපාතීත්වය සම්පූර්ණයෙන්ම කළා දානවා උපේක්ෂාව ආවට පස්සේ. දැනගන්නවා එහෙම විනිශ්චයක් කළොත් මේ තීන්දුව yaadෙන්නේ නැහැ කවදා හරි. ඕක ඇපිල් කෝට් එකට එනවා. නැත්තම් නැවත ওই නඩුවේ ඇහෙන්න වෙනවා. ඒ නිසා පක්ෂපාතී ගැන හිමීට දෙපැත්තම සංසන්දනය කරගෙන ගමන යන්න පුළුවන් වෙන්නේ අර මුල් වෙන කෙනා මේ උපේක්ෂාව දිනු කරා. ඒ නිසා ඇත්ත වශයෙන්ම කියනවා නම් ලෝකේ ඉන්න ලෞකික ලෝකෝත්තර දෙකටම විශේෂයෙන්ම ලෞකික පැත්තේ බලනකොට විනිශ්චයකාරවරයා ළඟ තිබිය යුතු ලක්ෂණයක් තමයි මේ උපේක්ෂාව. ඒක තියනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. උපේක්ෂාව තියෙනවනම් ඒ විනිශ්චය බොහොම කල් දෙනවා. yaadන්න පුළුවන්. ඒ වගේම තමයි මජ්ජත් භාව තමයි මධ්‍යස්ත භාවය තමයි ඒක තියෙනකොට Tamanට දැනෙන රසය. මේක මයි ළඟ හිතේ දැන් තියනවද උපේක්ෂාව තියනවද කියලා Tamanට වැටහෙන ආකාරය පෙන්වන්නේ මධ්‍යස්ත භාවය. ඒ මධ්‍යස්ථ භාවය ආපුවාම කවුරු හරි මොනවට ඇවිල්ලා හයියෙන් බොහොම සරපරුස විදියට Tamanට නොකරපු වැරද්දකට බැන්නත් නැත්නම් මේ Taman ළඟ නැති ගුණයක් කිය කිය ඇවිල්ලා කකුල් දෙක අල්ලාලා වැන්දත් ඔය දෙකේදිම එච්චරම සැලෙන්ට යන්නේ නැහැ. ඒක තමයි මේ ස්වභාවය. යෝක ස්වභාවය ඕක තමයි. නමුත් Taman ඒකට මධ්‍යස්ථ වෙනවා. ඒක පේන්නේ හරියට මේ කවුරු මොනවා කිව්වක්වත් ගණන් ගන්න නැතුව. නමුත් මේ මධ්‍යස්ථ හිතක් නැත්නම් උපේක්ෂා හිතක් ඇති වෙච්ච කෙනාට එහෙම කරලා තමයි මේ දවසේ එන විශාල සිද්ධි, විශාල ආතති, විශාල ප්‍රශ්න පුංචි කරලා බලන්න. මුළු දවසේ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් ඉන්නේ ඔය එන එන එකට සැලෙන්න යන්නේ. එතකොට තමන් කරා එන දැඩි ඒ වගේ තද ස්තුති, ඒ වගේම තමන් කරා එන දැඩි මේ දෝෂාරෝපණ වගේ දේවල් පුංචි කරන බලන කණ්ණාඩියකින් අල්ලා බලන්න. ඒක ලේකල පැත්තකට මල්ලකට දා ගන්නවා. පුංචි කරන බලන කණ්ණාඩියෙන් අල්ලා. තමන්ගේ අඩුපාඩු දකිනකොට වගේ දෙනකොට තමන්ම එතකොට ඒවා ලොක් කරලා බලේවා පිළියම් කරනවා. ඒකෙදී අර එකම දවසක් විනෝද සමයකට ඒ තමිරුදු කියන මහත්තයා ඒ විනෝදෙට කියනවා ඒ විනෝද සමය කියනවා මේ චිම්පුලෙක් අල්ලන්න යනකොට පුංචි කරලා බලන කණ්ණාඩියකුයි ගිනි පෙට්ටියකුයි අරගෙන. චිම්පුල තියාර පොඩි කරන කණ්ණාඩියෙන් බලලා ගිනි පෙට්ටිය දාන කැදර කියනවා. ඒ වගේ තමයි ප්‍රශ්න එනකොට අපි ඒක කාටවත් පෙන්නේ නිකන් මේ මේ ගණන් ගන්න නැතුව නිකන් ඒක ගණන් ගන්න බෑ. අරකට යන්න බෑ. ඉතින් මේක සම්බන්ධයෙන් වන්දිසාංශ හොඳ මේට වැඩි වෙනස් පැත්තකින් උපමාවක් පෙන්නනවා. නැත්නම් කතාවක් කියනවා ඒ සානස් කියන පුංචි කාරණා මම මේක ඇහුවට හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. දැනට උනත් ඔය දැන් නම් ඒව ටිකක් අඩු වෙගෙන යනවා බුරුමේ. නමුත් හැම තැනම විශේෂයෙන්ම වතුර ගෙනියන්නේ කඳේ. පයිප් වල වතුර නැතිනම් නැත්තම නෙවෙයි තියෙනවා. නමුත් වතුර කඳ ගෙනියන එක බොහෝම ප්‍රසිද්ධයි බුරුම රටේ. ඒ වතුර කඳ ඔසවාගෙන බාල්දි දෙක දිහා බලනකොට උද්දුම හිතෙනවා. මුඛාකාර පොඩි ගෑනු දරුවෙක් හරි පිරිමි දරුවෙක් හරි තමයි ඒ සාමාන්‍යයෙන් කැලපට ගහ ගන්නවා තරම. අර විශාල බාල්දි දෙකක් ඇත්තටම එක බාල්දියක් කරේ තියාගෙන යන්න බැරි තරම් ලොකු බාල්දි දෙකක්. අර කද කද දෙපැත්තේ තියාගෙන අරගෙන යනකොට පළවෙනි සැරේ දෙකේ ගැම්මක් අරගන්නවා. පද්දලා පද්දලා පද්දලා පද්දලා බාල්දි දෙකත් එක්ක ගමන ගියාට පස්සේ දිගින් දිගට දිගින් දිගට අරකට ඒ ගැම්ම ඒ රිද්මේ ගෙනියන තාකල් සම්පූර්ණ කන්දක් හෝ තැන්නක් හෝ දිගට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. තනි තනි බාල්දියක් ගත්තොත් බිම වදින තරම් බරයි. උත් දෙක දෙපැත්තට කඩට දාලා හරියට මැදට කද්දන්නට කර දීලා දෙපාරක් විතර ඒ කඩ හරියට ඔසෝලා පාදෙත් එක්ක Taman කියන පියවරත් එක හදාගත්තට පස්සේ අන්තිමට නිකන් මේ මුහුද රැළක් යනවා වගේ හැප්පි හැප්පි හැප්පි හැප්පි දිගට දිගට යන එකයි තියෙන්නේ. එනිසා මුලදී කඩට බර දෙනකොට හරීම වෙහෙසයි. කියන්නේ එක්කෙනෙකුට තියා දෙන්නෙකුට උසන්න බැරි තරම් බරක් වගේ තමයි පේන්නේ. නමුත් මේ ලයට එහෙම නැත්නම් ඒ කියන්නේ රිද්මෙන්ට අර දීගෙන යන්න පටන් අරගත්තාම මේ මනුස්සයාට තනන්න වෙන බරක් බොහෝ දුරගෙන යමේ ශක්තියක් තියෙනවා. ඒ වගේ තමයි මේ භාවනා කරන්න ගියාමත් මුලින් මුලින් මේ බර දකින්නකොට අනිය අපිට පාරමිතා පිටලා තියනවාද? අනිය අපිට ওই තරම් ධර්මඥානෙ තියනවාද? අපිට ওই තරම් කාලේ තියනවාද? අපිට වගේ කල්යාණ මිත්‍රෝ ඉන්නවාද කියලා මේක කන්දක් දැකපුවාම බය වෙනවා වගේ පුදුමාකාර බය වෙන්න කාරණා තියෙනවා. මොකද ධර්මයේ ගැඹීරමයි. කෘත්‍ය දුෂ්කරමයි. නමුත් මේ බර ගහුවට පස්සේ බර බරට කර ගහලා රිද්මේන වෙලා වෙනවනේ. ලය ආනේ රිද්ම ඒ කියන්නේ ඇත්තටම කියනවනම් මේ භාවනාව උද්‍යප්පේ ඥාන මට්ටමට දියුණු වෙච්ච අවස්ථාන්න ඉතින් ආවට පස්සේ වෙනව කවදාක හිතපු නැති විදිහට හැම චිත්තක්ෂණයකම හැම චිත්තක්ෂණයකම මේ මූල කර්මස්ථානේ හිත පවතිනවා එන්න එන්න අරමුණේ මේ පටවි ධාත මේ තේජෝ මේ වායෝ මේ ආපෝ කියලා කවදාකවත් අත නෑරයන්නේ ඒ කියන ගැම්මින් නැත්නම් ඒ දැකපු දැක්මින් ඊගාව චිත්තක්ෂණයට සම්පූර්ණ ඔසවලා ඊගාව චිත්තක්ෂණ ඊටත් වඩා තද සතියක් ඊටත් වඩා සත ගැඹුරු මේ ධම්මවිචයක් හොයා බැලීමේ ශක්තියක් විචක්ෂණ ඥාන පහළ වෙගෙන එනකොට වීරියත් ඕන කරන මට්ටමට එන්න පටන් ගන්නවා. එතකොට තමයි තමන්න තේරෙන්නේ නිකන් අරගෙන යනවා. උසවාගෙන යනවා වගේ සමහරු සහලවන්න ගන්නවා. සමහරු පැද්දෙන්න ගන්නවා. සමහරුන්ට සම්පූර්ණ මේ ඉන්න තැනින් උඩවිශ කරනවා වගේ දැනෙනවා. සමහරව පොළවේ ගිල්ලනා වගේ දැනෙනවා. නැත්තම් නිකන් තේර කරකවන්න වගේ දැනෙනවා. සමහරවිට මුණු ඇඟම මේ ගිනි ගොඩක් මැද තිබ්බා වගේ දාහ ගති පේනවා. සමහරට සම්පූර්ණ දාඩියෙන් වැක්කරන ගති විවිධාකාර ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. කොයි එක ආවත් ඒ යෝගාවචරයට තියෙනවා මේ ඒ කලබල ගතියක් වගේ පේන්නේ. එහෙම නැත්නම් මේ පුපුරන්න හදනවා. මේ දරා ගන්න බැරි තතියක්. මොකද ඒක අර මුල් කියන සතිය ධම්ම විචේ සහ විරිය සම්පෝඥක වැඩුණා මේක ඉවසීමේ ශක්තියකුත් හදාගෙනමයි එන්නේ. ඉනේන ධර්මිනෝට ඉවසීමේ ශක්තියක් තියෙනවා. ඉතින් අර ඇත් දෙක ඇරලා බලනකොට හිතනවා මම කොහොම මේක වින්දද කියලා හිතා ගන්න බැරි තරම් පුදුමාකාර ආවේග ශක්තිය එන්න පටන් ගන්නවා. ඒ මොකද අර මුල් මුල්ලේ කියන සතිය ධම්ම විචේ විරිය වගේ දේවල් වැඩිලා පස්සේ ඒකට අවශ්‍ය කරන්නා වූ ප්‍රීතිපස්සද්දී සමාධිය ආවට පස්සේ ඒක දිහා උපේක්ෂා වෙනකොට ඒ පුද්ගලයාට දරන්න පුළුවන් බරක් නෙමෙයි තෙන්දි දරන්නේ. ඒ සමහර වෙලාවට අර අර විරිය ගැන කතා කරනකොට කියනවා මේ ශුඤ්ඤාගාරම් පවිත්තස සන්තචිත්තස බික්කුණෝ අමානුෂී රතිය හොති සම්මා ධම්මං විපස්සකෝ. ඒ විරිය හොඳට ආවට පස්සේ විවේකාගාරයට ගිහිල්ලා භාවනා කරන යෝගාවචරයට පුදුම රතියක් ඇති වෙනවා පුදුම ආශාවක් ඇති වෙනවා භාවනාවේ මේ වෙලාවේදී නම් ඇස් පිල්ලමක් ගහන්න බෑ කෑමක් වරදුනත් නැගිටින්න බෑ මේක ගෙඩිකට ගෙනියන්න ඕනේ කියලා පුදුමාකාර අමානුෂික රතියක් මේ මනුස්ස හිතකර දරා ගන්න බැරි රතියක් ඇති වෙන්න පටන් ගන්නවා ඒව තමයි අර උපේක්ෂා සම්පෝඥංගයේ Tamanට ඇති බවට නැත්තම් පහළ වෙච්ච බවට ලකුණු ඒව ඉතින් අර වර එක එනවා වර එක යනවා නමුත් පසු හැරලා කල්පනා කරනකොට තියෙනවා මේක කවදාකවත් මේ මගේ හැකියාවල් වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ගැම්මට අර ජවයට හරියට කද්දන්නට කර දීලා ටිකක් දුර උස්සගෙන ගියාට පස්සේ ඒ එන ලයට ඒන රිද්මෙට පොඩි තල්ලුවක් දීගෙන යන්න පටන් ගත්තාම ඔය තරම් දුර යන්න පුළුවන්. ආන්නේ විදිහට මේ මජ්ජත්තාකාර භාවය ආවට පස්සේ තමයි අපි තියෙන කායික ශක්තිය ඒ වගේම මානසික ශක්තිය වල සමவாயක ආකාර වේදන ගතිය ආවම අපිට හිතා ගන්න බැරි ಗುಣ අපිට හිතා ගන්න බැරි දැරීමේ ශක්තිය අපිට හිතා ගන්න බැරි උපේක්ෂා පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙව්ව අපි දැනගන්න ඕනේ මේ උපේක්ෂා සම්බොජ්ජංග දා. නැත්නම් උපේක්ෂාව කියන සම්බොජ්ජංගයේ වැඩෙන්න අවශ්‍ය කරන ස්ථානීය ධර්ම. වර්ධනය කරන ධර්ම. ඉතින් මම මුලදි මුලදි පුංචි පුංචි දේවල් අත්දකලා පහු වෙනකොට ටික ටික ටික ටික ඒ වගේ දැරීමේ ශක්තිය ආරමුණට මුණ දීගෙන ඉඳීමේ ශක්තිය පුංචි පුංචි වේදනා ආවත් කලබල කරගන්න නැති ගතිය හිතවිලි ආවත් ශද්ධාවත් කලබල කරගන්න නැතුව අරමුණටම යහතිකින් ඉන්න පුළුවන් ගතිය එනකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙනවා උපේක්ෂා වැඩෙනවා කියන එක තේරුම් අරගන්න තමයි මේ කරුණු කාරණා අපි ඉස්සරහින් කියාගන්නේ. ඒ වගේම අර බොජ්ජංග ධර්ම ඇතිකරන්ත මේ බොජ්ජංග ඨානීය ධර්ම වඩන්න ඕනේ කියලා. මේ සරුවචනාංශයේ කියන මේ තනි සරල වචනය, තනි සරල උපක්‍රමය අටකථාචාරින් වහන්සේලා අර ඉස්සෙල්ලා අපි එක එක බොජ්ජංග වලට කතා කරා වගේ කරුණු කාරණා කීපයකට කඩලා වෙන් කරලා පෙන්නනවා. ඒකෙදී උන්වහන්සේලා පෙන්වන්නේ බොජ්ජංගඨානීය ධර්ම කියලා. නැත්නම් බොජ්ජංග වැඩි වීම සුදුසු පරිසරය ධර්මයේ වලට සඳහන් කරලා තියෙන්නේ මේ බොජ්ජංග වැඩෙන්න නම් සත්ත්ව මජ්ජත්තතා කියලා. සියලුම සත්වයන් කෙරෙහි සමහිත පවත්වන්න පුළුවන් ශක්තිය ඕනේ. ප්‍රිය පුද්ගලයාත් අප්‍රිය පුද්ගලයාත් මධ්‍යස්ථ පුද්ගලයාත් සෑම කෙනෙක් කෙරෙහිම සමහිත පවත්න්න පුළුවන් ශක්තිය නැත්තම් ඒ කියන්නේ උපේක්ෂා ධර්ම වැඩෙන්නේ නැහැ කෙනෙකුට වඩා අප්‍රිය ගතියකුත් අන කෙනෙකුට තව අප්‍රිය ගතියකුත් ඇති වුණොත් අර කලින්ම කියාපු විදිහට විනිශ්චය කිරීමේ ශක්තිය නැති වෙනවා. ප්‍රිය පුද්ගලයාට පක්ෂග්‍රාහී වෙන ගතිය හිටම පක්ෂග්‍රාහීකම. ඒ නිසා සියල්ල කෙරෙහි සමබර භාවය ඇති කරනවා. ඉතින් මේක හුඟාවක් වෙලාවට පේන්නේ මේ ලෝකේ පවතින සભ્યත්වයට සංස්කෘතියට විරුද්ධව යෑමක් වගේ. ඉතින් අර මේ ගුරු සාංශ සඳහන් කරලා තියෙනවා මේ සෑම සතෙක් සෑම පුද්ගලයෙක් කෙරෙහිම ප්‍රිය මධ්‍යස්ත වෛර කියන නැත්නම් අතිප්‍රිය ප්‍රිය මධ්‍යස්ත වෛර කියන හතර දෙනා සමෝපවත්තන එක විතර නෙවෙයි තීරසන් සතුන් කෙරෙහි ආන්නේ මධ්‍යස්ත භාවය ඇති කරගන්නට ඇති කිරීම තමයි මේ බොජ්ජංග වැඩිච්ච බොජ්ජංග ධර්ම දියුණු කරන්නත් නැති බොජ්ජංග ධර්ම ඇති කිරීමටත් උදව් කරලා තියෙන්නේ. ඉතින් මේක සම්බන්ධයෙන් කියනකොට මේ පැති දෙක තුනකින් අපිට මේක ආධ්‍යාත්මික වශයෙන් හිතට වද්දා ගන්න පුළුවන්. අපි දන්නවා මේ සතර බ්‍රහ්ම විහරණ ධර්මවල මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා මේ ක්‍රියාශක්ති හතරකට කඩලා උගන්වනවා. මෛත්‍රිය කියලා කියන්නේ පරසත්තාන හිතා හිතානුභව ලක්කනා මෙත්තා. අන්සතුන්ට හිතසුව සැලකී. අන්සතුන් නිදුක්කෙත්තා නිරෝගීත්වා සෝපත්ත්වා කියලා සිළු සත්‍යයන් විසෙහි හිත සලකන ගතිය. ඉතින් මේ හිත සලකන ගතියට සීලම සත්‍යයන් අරමුණු කරන්න පුළුවන්. ලෝකේ ඉන්නවනම් මිනිස්සයෝ ඒ සීලම මිනිස්සයෝ සීලම සත්‍යයත් ඔක්කොම මේ සත්ව සංඥාව තමයි ගන්න අපි මෛත්‍රියට. ඉතින් මෛත්‍රිය ඇති වුණාට පස්සේ යම් කිසි කෙනෙකුට මේ හැම වෙලාවෙදීම ඒ Taman ඉදිරි ළඟ ඉන්න යනෙකු සතුන් කෙරෙහි මම කොයි ආකාරයෙන් හැසිරුණොත් කොයි ආකාරයෙන් කතා කළොත් කොයි ආකාරයෙන් කටයුතු කරොත් එයත් අන්න සුවයක් හිතවත් භාවයක් සුවයලවන ගතයක් තියෙනද කියලා හැම වෙලාවෙදීම ඒ අන්සතුන්ගේ හිතසුව සලකන ගතියෙන් තමයි තමන්ගේ ඉරියව් පවත්න්නේ තමන්ගේ කැම බීම කරන්නේ තමන්ගේ වචන පවත්න්නේ හිත පවත්න්නේ ඒක තමයි මෙත්ත කියලා කියන්නේ එතකොට මේනේ සියලුම සත්වයෝ ප්‍රිය එව නැත්නම් කිසිම කෙනෙක් එක ගැටුමක් නැහැ මේ එන ඕනම දෙයකදී බලන්නේ ඒ අත්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කළ දෙන අදහස. ඒ නිසා මෛත්‍රිය කියන එක සියලු සත්ත්ව විශේෂම අරමුණු කරලා එන ක්‍රියාශක්තියක් දරා ගන්න වෙනද දරා ගන්න බැරි දුක් දැරීමේ හැකියාවක් වෙනවා මෛත්‍රිය තියෙනකොට. උපමාවක් විදිහට තමගේ කුළුඳුරේ පුතා කුලේ ආයින අම්මා කෙනෙක් ඒ දරුවට කරන මෛත්‍රිය වගේ සෑම සතෙක් විශ්ී පැතුරුනොත් මේ ලෝකෙ කොච්චර සුන්දර දෙයක් වෙයිද? ඉතින් එහෙම තැනකින් තමයි අපි පුංචි කාලේ පටන් ගත්තේ. දැන් ඒක අමාරු වුණාට නිසා අපි නැවතත් මේ පුංචි ලදරු මෙලෙක් හිතක් ඇති කරගත්තොත් ඒක පුළුවන්. නමුත් කරුණාව කියලා කියන්නේ දුක්ඛිත සත්‍යයට සැපය සැලකීම කියන සත්ව කොටසෙන් භාගයකටයි කරුණාව යෙදෙන්නේ. යම් වෙලාවක රෝග පීඩාවක් හෝ ආර්ථික දුෂ්කරතාවයක් හෝ මොකක් හරි පෙළෙන කෙනෙකුට කරුණාවෙන් අපි උදව් කරන එකට කියන අනුකම්පාව. ඒකියා ඒ කෙනාට කම්පාවක් ඇති වෙනවා. ඒ අනුව යන කම්පාවට කියන අනුකම්පාවක්. යාගේ එක වගේම අපි මේ දුක දරනකොට ඒ කෙරෙහි නිකන් ඉන්න බැරි ගතියක් එනවා. මොනම ක්‍රමයකින් හරි ඒ සතාට උදව්පකාර කරන්න ඕනේ කියලා අනුකම්පාව කියන්නේ ක්‍රියාශක්තියක්. මුදිතාව කියලා කියන්නේ සුඛිත සත්‍යයට. හරි ගිය කෙනාට අනී සාදු එහෙම තමයි වෙන්න ඕනේ මේ එහෙම වේවා කියලා මේ මුදිතාව කියලා කියන්නේ කාගේරි සැපක් දැකලා කාගේරි අභිවර්ධනයක් අභිවෘතියක් දැකලා ඒක සාදු කියන එක. ඒක අනිත් පැත්ත තමයි ඒකට ඊර්ෂ්‍යා ගතිය. මුදිතාවේ අනිත් පැත්ත ඊර්ෂ්‍යා ගතිය. එතනින් ගියාම කරුණාවේ අනිත් පැත්තකටම දුකටපත් වෙච්ච සත්‍යයේ දේවල් කඩා වඩා ගන්න එක. ඉතින් මෙවුවා එක එක දකින්න මේ දැනගන්න. මෙන්න මේ ක්‍රියාශක්ති තුනෙන්ම ක්‍රියාත්මක වෙන කෙනෙකුට හිතෙනවා සියලු ලෝකයේ තියෙන ප්‍රශ්න, සියලු ලෝකයේ තියෙන සත්තුන්ගේ දුක් විසඳන්න පුළුවන් මේ කියලා. කවදාකවත් බෑ. අපි කොච්චර මෛත්‍රී වැඩුවත්, කොච්චර කරුණාවන්ත වුණත්, කොච්චර මුදිතා වුණත් සෑහෙන ප්‍රමාණයක් ප්‍රශ්න ඉතුරු වෙනවා ওই තුනට අහන්න නැති තරම් බරපතල ප්‍රශ්න. අපි උත්තර දිය යුතුයමයි කිව්වොත් එimhe අපි නිකන් සර්ව බලධාරී දේවත්වයක් ආරූඪ කරගන්න වෙනවා. අපිට සිද්ධ වෙනවා යම් ප්‍රශ්නවලදී එතන මම මොකද කරන්නේ? මේකට කරන්න දෙයක් නැහැ. වෙච්ච දෙයට එන්න සේරද කියලා දෙමලෙන් කියනවා. ඒක වෙලා. ඉතින් එතෙන්දී උපේක්ෂාව අවශ්‍ය වෙනවා. මම කරුණාවේ මෛත්‍රියෙන් කරන්න සිද්ධික කළා. අහන්නේ කරුණාවෙන් කරන්න තියෙන ටික කරා අහන්නේ මුදිතාවෙන් කරන්න තියෙන කරා නමුත් දැන් ඉතින් මේ தත්ත්වය බාර ගන්න වෙනවා මෙන් එහාට කරන්න දෙයක් නැහැ ඉතින් ඒ වෙලාවේ ඉසాత බැතගෙන අඬලා දෙයයන්ට යාතිකා කරලා මොකුත් නැහැ ඒකට තියෙන්නේ උපේක්ෂාවෙන් යුක්තික බාර ගන්න එකයි ඉතින් අහන්නේ එතෙන්දී මොළ ධාතුව ක්‍රියාත්මක කරන්න ඊට සරුවචනාංශේ ඥාන මතක් කරන්නේ කරුණාවෙන් මෙත්තාවෙන් මුදිතාවෙන් කරගන්න බැරි නම් කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්පරිසරෝ යං කම්මං කරිස්සාමි इति තත්ත දායාදෝ භවිස්සාමි इति කියලා ඒ ඒ පුද්ගලයාගේ කර්මේ ਉਹ කර්මයේ සෝකී කොට ඇත්තේ කම්මස්සක කම්මදායාදෝ උට ලැබිලා තියෙන කර්ම දායාදයක් කම්ම යෝනි ওই දුක උපදලා තියෙන කර්ම යෝනි කම්මසකෝ කම්දායදෝ කම්ම යෝනි කම්ම බන්දු ඕ කර්මයේ ඥාතිත්වයක් දක්වන්නේ යම් කන්වන් කරිස්සාමින් තත්ත දායාදෝ භවිෂ්‍යෝ යම් කිසි පෙර කර්මයක් කරා නම් ඒකට දැන් ඒකට පිළියම් ලැබිලා තියෙනවා විපාක ලැබිලා තියෙනවා කියලා ඒ විශේෂයේ යටි මධ්‍යස්ථ භාවයේ ඒ විශේෂයේ යටි උපේක්ෂාව ප්‍රඥාවට විතරමයි ගැලපෙන්නේ. එහෙම නැති වුණොත් අපි නිකන් කොරස් කටේවත් අත දාගන්න බැරුව මේ සේරමම විචිතිය යුතුයි කියන අදහසකට ආවොත් ඉතින් අපි මේ ආත්ම සංකල්පය අනාත්ම සංකල්පය තේරුම් ගන්න නැතුව අර වෙලාවට මොනවා හරි කරනවා වෙන්නේ තියෙන එකත් අවුල් කරන එකයි. ඉතින්න්නේ ඒ වෙලාවල් වලට උපේක්ෂාවේදී පේන්නේ සියලු සත්වයන් විශේෂයි. සමහරට මේ තමන්ගේ ඉතාම ප්‍රිය ආදරවන්ත කෙනෙකුට කරන්න පුළුවන් හරිය තේරම කරලා නමුත් තාම ප්‍රශ්න විසඳලා නැහැ. එතකොට එකම දෙයයි අපිට ඉතුරු වෙන්නේ උපේක්ෂාව පමණයි. ඒ උපේක්ෂාට දෙන්න තියෙන එකම නිදහසට කාරණා තමයි කර්මේසුව කියකොට ඇති බව. කම්මසකත ඥාන සම්මාදිට්ඨිය. ආන ඒක නැති වුණොත් අර පුද්ගලයා වෙනුවෙන් අපි බොරුවට ඒක හැඟුම්overline වෙන්න පුළුවන් අවංක වෙන්න පුළුවන් නමුත් ඒක මෝඩකමක් ඉහළ අපිට කරන්න දෙයක් නැහැ ආන එතින්දී උපේක්ෂාව එලව ගන්න බැරි වුණොත් ඉතින් කවදාකවත් මේ ප්‍රශ්න වල කෙලවරක් ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ අපි දැනගන්න අපේ හැකියාවල් අපිට කළ හැකි සීමාවල් තියෙනවා ආනේ සීමාව දක්වා අපි පුළුවන් තරම් සිද්ධියකදී මෛත්‍රියෙන් හිතේ දාන්න ඕනේ ඉන්නහාට කියලා කරුණාවෙන් හිතියදනම් ඒත් යොදනවා. ඊට පස්සේ අනේ ඔය හොඳයි මුදිතාව හොදලා කරනවා. ඒ වුණත් අපි දැනගන්න අපිට කල නොහැකි ප්‍රශ්න තියෙනවා. උත්තර දෙන්න නොහැකි ප්‍රශ්න තියෙනවා. එතෙන්දී අපිට උදව් වෙන්නේ මේ උපේක්ෂාව තමයි. ඒක මේ මේ බොජ්ජංග වඩනකොට දැනගන්න දෙන නිදර්ශනය. නමුත් භාවනා කරගෙන යනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් එන්න පටන් ගන්නවා. ඒ සාරුවච්චන් වහන්සේ මෙන්න මෙහෙම නිදර්ශන වගේක් නැත්තම් මේ සිද්ධි වගේක් ගෙනහැර බලනවා සාරුවච්චන් වහන්සේ ඒ උපේක්ෂා පාරමිතා පුරණ කාලේ. උන්වහන්සේ ඉපදිලා තියෙනවා රජදරු පැටියෙක් වෙලා. චූල ධම්මපාල කියන නම තමයි තියෙන්නේ. ධම්මපාල ජාතක දෙකක් තියෙනවා. මේකට කියන්නේ චූල ධම්මපාල ජාතකය කියලා. ඉපදුනාට පස්සේ මෙහෙසිය දුමාකාර සතුටකටපත් වුණා. මොකද ඒ රජුරවන්ට ඊගාවට ඒ රජ පෙළපත ගෙනියන්න තියෙන පළවෙනි යුවරජ තනතුරට මෙයා තමයි දැන් ලොකුම පුතා. රජුරංගනම කාලාබු ඉතින් දේවින් ආංශය අර දරුවා හම්බුන දවසේ ඉඳලා රාජකීය සැලකිලි ලබන්න පටන් ගත්තා. දැන් දරු පැටියෙක් හම්බුණා. ඉතින් මේ දේවින් ආංශිත ඇති වෙච්ච එක විපල්ලාශයක් තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් දැන් දරුවගේ කටයුතු කරනවා. බලබලා ඉනකොට රජුරුවන්ගේ දෝෂයක් තිබුණා රජුරෝ හොඳට බොනවා. බීමක් වෙනවා. දවසක රජුරෝ හොඳට බීලා ඉන්න වෙලාවක ඒ දෙවින්නාංශගේ ආගාරය කලින් යනකොට දෙවිනාංශ හොඳටම හිත යොදලා දරුවා දිහා රජුරෝ ආපු බවවත් Taman බලාපොරොත්තු වෙන බවක් මොනවාක්වත් දැකන්න හම් වෙන්නේ පිටිපාපු ගමන්ම දිගටම දරුවායි කටයුතු කරනවා රජුරෝ කල්පනා කරාලු නිකන් ඉපදිලා දැන් දවස් 7යි මේ දවස් 7 වෙනකොට මේක අම්මට මේ දේ කෙරොත් මේක ලොකු වෙලා මට මොනව කරයි මෙච්චර බීවට පස්සේ කල්පනාවක් මේ මනුස්සයා ඉස්සර මයිත් එක බොහොම ජයට මගේ අඩුපාඩුකම් හොයන කටයුතු කරා. දැන් සම්පූර්ණ මේ දේවින්නාසික අවධානය දරුවට ගිහිල්ලා මේ දවස් හතේදී මේක කෙරුවා නම් එහෙම නිකන් ලොකු වෙලා ඇවිල්ලා මට මොනවද කරයි කියලා අද කෑගෙනලා යෝජනා තීන්දුව කරලා තිනවා. මේ දරුවා හතරකට කපලා වාහල් කඩ හතර එල්ලන්නේ කියලා. ඉතින් මේ වද කෑගෙල්ලට දරුවා ගන්නකොටම අර අම්මට ඇති වෙච්ච දුක මත රාජනීතිය නිසා කිසිසේත්ම වෙනස් කරන්න බෑ. එතකොට රජුරවන්න මේක තීඳු කරගන්න විදියක් නෑ රජුරු ඉන්නේ හොඳටම බීමත්ද නමුත් විනිශ්චිතයි. ඉතින් දැන් ඉතර පිටියට ගෙනියලා දැන් දරුවා කපන්ට මේ දංගෙඩිය උඩ තියලා තියෙනවා දෙවින්නාංශගේ ඇඬිලි විලාප අඳෝනා ඉතින් හිතා ගන්න පුළුවන්. එතකොට රජුරවන්ට තේරිලා ටිකක් නමුත් විනිශ්චය ඉවරයි දැන් කාලයා දරුවා අතර ගන්න වෙලාවේදී බෝසතාණන් වහන්සේ තමයි දරුවා. එතකොට බෝසතාණන් වහන්සේ දැන් ඊට පස්සේ දැන් මේ කතා කරන්නේ දරුවත් යනවාස වශයෙන් උන්වහන්සේ සඳහන් කරනවා මට ඒ වෙලාවේ මාව මේ කපන්න ඇදලා ගන්න ගහලයා කෙරෙහි නැත්නම් මම මැරුණට වැඩිය දුකසේ ලයපැලී මැරෙන්න හද අම්මා කෙරෙහි මාව මරන්න වින්චය කරපු මගේ තාත්තා පිය මහරජුරෝ කෙරෙහිත් මට සමාන හිතක් ඇති වුණා කියලා. කවදාකවත් මේ තුන් දෙනා තුන් දෙනෙක් නෙවෙයි මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් මට ප්‍රියයි අරයා හොඳයි නරකයි මොකුත් නැහැ අන්න එහෙම තමයි මම මේ බෝසත් කාලේ මගේ හිත උපේක්ෂා වැඩි කියලා. ඉතින් ඒක හිතා ගන්න අමාරුයි. අර තරම් කිරි මොල කැටි දරුවෙකුට තමන් කපන්න ඉන ගහලයක් ඇහි මේ වදලා ඒ ලේ කිරි කැටි මාස තමන් ඉදිරියට කපනකොට විලාප දෙන මවත් ඒ වගේම ඒ වගේ දලදන් නිශ්චය කරපු පිය කෙනෙකුට සමාන හිතක් පැවැත්වයි. පේනකොට පේන්නේ මේවා නිකන් සුරංගනා කතාවක වෙන්න බැරි දෙයක් වගේ. නමුත් මේ භාවනා කරන මේ උපේක්ෂාවට යනකොට මේ වගේ දෙයක් වුණොත් කලබල වෙන්න එපා. වෙන්න පුළුවන්. භාවනාදී එක වෙන්න පුළුවන්. ඒක නිසා මේ නිකන් සාමාන්‍ය කතාවකට මම මේ මතක් කරන්නේ මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා මේ මෛත්‍රී භාවනා කරපු කීප දෙනෙකුත් එක්ක තැන් තැන් වල නිකන් වචන කියනවා රත්යාදුවක් කියනවා. ජීව පූජනීය ස්ථානවල ඉන්නවා පිරිත් කියනවා. ඒක ඔහොම කර කර හිටියා. ඉතින් අපි එක දවසක් ගියා බලංගොඩ ආනන්ද වෛද්‍ය ආමරම්. ඒකට උංගව දෙනෙක් මට හරියට ಗುಣ කියලා දුණා මේ ස්වාමීන් වහන්සේ මම අහලා තිබුණා. ඉතින් පැවිදි වෙන්න ඉස්සලා ගියාට පස්සේ චාන්චර හොඳටම වයසයි වැඩි කතා කරන්න බෑ. ආංශ පිටුවේ හිටියේ පැය 3කට වැඩි කොහොම නමුත් අපි කතා කරගෙන හිටියා. කතා වෙනකොට ඒ ශාන්ති කිව්වා ඒ කියයි කතා කරන දැන් 88. ඒ ශාන්ති කිව්වා මේ 2000 වෙනකොට මා විශාල විපර්යාස වගේක් වෙන්න තියෙනවා ලෝකේ. ඒ විපර්යාස වලට ලෝක ජනගහනයේ සෑහෙන ප්‍රමාණයක් නැරලා යන්න ඉඩ තියෙනවා. මෙන්න මේ විදිහේ දේශපාලන සමාජික ආර්ථික වෙනස්කම් සිදු වෙයි කියලා මේ දැනට අනාවැකි පළ කළා තියෙනවා කියන්නේ. බොහොම ඉතී සංජ හරීම දක්ෂයි අතරේ වගේ බහුසුකයි. ඉතින් මේ යනකොටදී මාත් හරස් ප්‍රශ්න අහා මේ ස්වාමීන් වහන්සේ උනන්දු කරන යනකොට ඒ සංජ මතක් කළා. අන්නේ මේ කලබගෑනිය වුණාට පස්සේ ලෝකේ ඉතුරු වෙන්නේ ලෝක ජනගහණයෙන් තුනෙන් එකයි. එතෙන් යනකොට ඔය ජල ගැලුම් එනවා. භූමිකම්පා සිද්ධ වෙනවා. ගිනි කඳු පුපුරනවා. වැරදි ඉලක්ක වලට බෝම්බ වැටලා ඔය තෙල්ලින් ගිනි ගන්නවා. ලෝකේ කක්ෂයෙන් පොඩ්ඩක් පැනලා සම්පූර්ණ ලෝක විනාශ වෙනවා. එතකොට මේ ඉන්න ජනගහනේ තුنين එකක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන තුنين එකට මෙන්න මේ ලක්ෂණ තුන තියෙනවා කියන්නේ. මොකද්ද? එක තමයි කිසියම් යන්ත්‍රයක් උපකරණයක් වාහනයක් නැතුව තන්නේ කර පයින් ගිහලා තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් මිනිස්සු විතරක් ඉතුරු වෙනවා. මොන්නම හෝ යන්ත්‍ර සූත් වලට ගැට වෙච්ච මිනිස්සු ඇඳි ගෑවිලාම යනවා. ඒකේ ස්වභාවිකයි. දෙක තමන්ගේ ආහාරයෙන් විතරක් කිසිම බේතකින් තොරව යැපෙන්න පුළුවන් මනුෂ්‍යයෙකුට ඉතුරු වෙන්න පුළුවන් වෙනවා මොනම බේතක් හොය අවශ්‍ය කරලා තියෙන කෙනෙකුට අර අවස්ථාවල බේත් ලැබෙන්නේ නැහැ. ඒ දේ දරා ගන්නත් බැරි වෙලා ඒත් විනාශ වෙනවා. තුන්වෙනි එක තමයි සම්පූර්ණ අසාධාරණ සම්පූර්ණ අධාර්මික දෙයක් Tamange අස්පනා අපිට පෙනෙද්දි නිසලී ඉන්න බැරි නම් ඒ මිනිස්සුත් අර රැල්ලට ගාගෙන යනවා. මේ බැලු බැලමට වෙන්නේ මහා මූඩ කිසිම කැක්කමක් නැති කිසිම ලය උණු වෙන්නේ නැති කතාවක් කියලා. කොහොමවත් මගේ හිතේ වැදුනා මේක නිකන් මේ කතරගම රජු දීයන්ගේ ළඟ තියෙන ත්‍රිශූලයෙන් වැදුනවා. මේ කාරණා තුන අද ඉඳලාම පුරුදු කරන්න ඕනේ. පුළුවන් තරම් පුරුදු වෙන්න ඕනේ. කිසිම යන්ත්‍ර සූත්‍ර තියෙනකොට හැපවින්නට ඒක කමක් නැහැ. නමුත් කිසිම යන්ත්‍රය සූත්‍රයක් නැතුව තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා. පුළුවන් තරම් තමන්ගේ සෞඛ්‍යය මේ ස්වභාවික වනෞෂධවලිමුත් ආහාරයෙමුත් ව්‍යායාමවලින් කැපෙන්න ඕන. තමන් ඉදිරියට කොච්චර අසාධාරණයක් සිද්ධ වුණත් අධාර්මික දෙයක් සිද්ධ වුණත් උඹ උඹේ ජාම බේරගනි සතිමත්යක්. ඔය සාධාරණකම සාධාරණකම වලට මැදිහත් වුණොත් ඒක බේන්නේ නිකන් අලිම ආත්මార్థකාමී එනතන් කිසිසේත්ම කැක්කමක් නැති කිසිසේත්ම පපුවක් නැති කෙනෙක් වැඩක් වගේ. අපිට කරන්න පුළුවන් හරියකුත් තියෙනවා නැති හරියකුත් තියෙනවා. ඒක නිසා ඒ කලබලයේදී අසාධාරණදී ඒ ඒ අධාර්මික දේදී හිත අයින් කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම අර රැල්ලට තමයි යට වෙනවා කොහෙදෝ නැති සාක්ෂිකාරයක් වෙන්න වෙනවා. හිත අයින් කරගත්තොත් පස්සේ සමන්න පුළුවන් වෙන්න පුළුවන් ඒ සිද්ධියට සාධාරණයක් කරන්න. ඉතින් ඒකෙදි මේක මම කියපු හුඟ දෙනෙක් ඒක පිළිගන්න ලෑස්ති වෙන්නේ නැහැ. අසාධාරණිත් අධාර්මික දේවලුත් සිදු වෙනකොට කලබල වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ කියන්නේ අපි පුද්ගලයන් ඉදිරිපිට ප්‍රිය වේවා අප්‍රිය වේවා සම වේවා සමහත් සම්මදහත් බව පවත්න්න බැරි නම් අපිට කවදාකවත් මේ වගේ භාවනා මධ්‍යස්ථාන නෙවෙයි අවුරුදු ගණන් රිට්‍රීට් එකක් කරලා ගෙදර ගියත් ගිය දවසේම ඔක්කොම ඉවරයි. අර දකින්නකොටම කලබල වෙනකොටම ඒ උපේක්ෂාව කියන එක සම්පූර්ණයෙන්ම නැතිනාත් වෙලා යනවා. නිසා උපේක්ෂාව නඩත්තු කරන්න නම් ඒ පුද්ගලයන් අතර සත්‍ය සමතාවයේ සත්‍යයන් අතර සමතාවයෙන් සලකන්න ඕනේ. මේ ඔක්කොම සත්වයේ සෑම දෙනාම ජීවිතයට කැමති. ඒ දෙනා ඒ කටයුතු කරනවා මට කරුණාවෙන් මුදිතාවෙන් මෛත්‍රියෙන් කරන්න පුළුවන් හරිය කරනවා. කරන්න බැරි හරි එනකොට බෑ කියනවා. මට බෑ ඉතින් මෙච්චරයි මට පුළුවන් කියලා. අන්න ඒකට අපි උපේක්ෂාව කියන නම දානවා. මිස නෝන්ජල්කමක්වත් ඒ නැත්නම් පසු බානවයි කියන එකක්වත් කරාරිනවයි කියන කතාවක්වත් තියාගන්න එක නරකයි. ඒ පුද්ගල නැත්නම් මේ සත්ත්ව සමතාවය වගේම සරුවත්තරන් සඳහන් කරනවා සංඛාර සමතාවේ. මේ වස්තු පරිභෝග විශේෂෙහි මේ නාටීන් විශේෂ, මිනිස්සු විශේෂ, සත්ත්ව විශේෂ විතර නෙවෙයි අනිකුත් වස්තු විශේෂෙහි අපි සමතාවයක් ඇති කරගන්න. විශාල ලාභ ලැබුණත් පාඩු ලැබුණත් මොකද කරන්නේ? ඒක තමයි අපි මේ ගෙනාවු කර්ම දායාද. ඒව વિશે අපි සමතාවය පුරුදු කරන්නේ නැතුව ඊසාට බැඳගෙන අඬණ්ඩයි. නැත්නම් පොඩ්ඩක් හරි ලාභ ලැබුවෙච්චාම ඒකටදී උඩ දාගෙන කෑ ගහන්නයි ප්‍රීතිගෝසා පවත්තන්නයි කිය කවදාකවත් අපිට අර සතියක්වත් සමාධියක්වත් මේ උපේක්ෂාවත් පවත්තන්න හම්බ වෙන්නේ. ඒ නිසා මේ සංස්කාර වස්තු පිළිබඳව මේ සමතාවය පවත්තන්න ඉගෙන ගන්න. මේ සමතාවය දන්නේ නැත්නම් අර භාවනා කරලා බොහෝම හොඳට හදාගත්ත උපේක්ෂාව වගේ පුංචි වස්තු වල ඉහළ පහළ යෑමක් නිසා බොහෝ කාලයකට Tamanට නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ දෙක Taman වශයෙන් සියලු සත්‍යයන් කෙරෙහි සමභාවය, උපේක්ෂක භව, මේ වස්තුන් විචේ සමභාවය Taman වශයෙන් රකින්න අතර එහෙම සත්ව පුද්ගලයන් කෙරෙහි කියලා යන ගති නැත්තම් සත්ව පුණාන් කෙරෙහි බහා සැලෙන જાති පුද්ගලයන්ගෙන් දුරින් දුරවන් වෙනවා. ඒව තාම පුරුදු කරලත් නැහැ. ඒ අත්තන්ගේ වැඩේම පුංචි දෙයක් දැකපු ගමන් ඉතින් එහා පැත්තට මෙහා පැත්තට සැකමුසුව බයමුසුව දඟලන ඇත්ත වෙනකොට ආයේ ඒ අත්තත් තිබිච්චාම මම වෙන්වෙන්න ඕනේ කියලා ඒ සත්ව පුද්ගල කියලා ආයන මේ කියන්නේ ඒ පුද්ගලයන් කෙරේ සැලෙන ඒ කෙරේ බැඳීම ඇති පුද්ගලයන් අයින් කරන්න ඕන. ඒ වගේම එව්වා පිළිබඳව නැසලෙන සමාහිත පුද්ගලයන්ගේ ඇසුර. එවැනි ඇත්තෝ අපි ආශ්‍රයයට අපිට ලැබේවා කියලා පුළුවන් තරම් ඇසුර ලබන්න නම් ඔය කියන කල්ැතුම මේ උපේක්ෂාව කියන එක අහලා උපේක්ෂාව කියන එක වඩලා උපේක්ෂාව පිළිබඳව පරිපූර්ණත්වයට පත්වෙච්ච පුද්ගලයෝ තමයි ඉතින් අපිට ඒ වෙලාවට හොයාගන්න වෙන්නේ. එහෙම නොලැබුණොත් ඉතින් ඒක ඉතින් අපිට අයිතිවාසිකම් සටන් කරලා කරන්න පුළුවන් දෙයක්. ලැබුණොත් හොඳයි. උපේක්ෂාව තියෙන පුදු හැබැයි එකක් තියෙනවා. එහෙම පුද්ගලයෙක් එක්ක යාළු වෙන්න ලේසි නෑ. ඒ පුද්ගලයෝ එහෙම මොනම ක්‍රමයකටවත් කවුරුත් ඇවිල්ලා මේ ඉඟි බිඟි පෑවට එහෙම නැත්නම් වෙන වෙන ක්‍රම වලට කරුවට ඒ පුද්ගලයා එහෙම සැලෙන්නේ නැහැ. මොකද කල්ැතුවම ඒක ඇත්තෝ මේ පුද්ගලයන් කෙරේ විශේෂත්වයක් පෙන්වන්න යන්නේ නැහැ. වස්තු භෝග පරිභෝග දුන්නට අල්ලා ගන්න පුළුවන් ශක්තියක් නැහැ. නමුත් ඒ පුද්ගලයා අල්ලන්න පුළුවන් එකම එක ක්‍රමයක් මම දන්නවා. සතිමත් බව තියෙනවා නම් කිසියම් පැකිලීමකට ওই රාජකීය පුද්ගල බව අහු වෙනවා. ඒක මම අර මුලින්ම මම ආශ්‍රය කරපු ස්වාමීන් වහන්සේ ඇසුරදී මම දැනගත්තේ ඉතින් ඉස්සල්ලාම දැකපොදාශ මට නැසෑහෙන විදිහට දොස් කිව්වා. ගෝගේ පුද්ගලයාට කිරීමේ මට ඇති වැඩකුත් නැහැ. උඹ එන්නේ මේ කිසිේත්ම ධර්මයක් හොයන්නේ නෙවෙයි කියලා. ඇත්ත ඒ වෙලාවේ ඇත්තටම මං හිතිය තත්ත්වෙදී ඇත්ත. අත් මට හිතෙනවා කොහොම හරි මේ පුද්ගලයා මම අල්ලන්න ඕනේ. එච්චරයි. ඒක කරගෙන කරගෙන ගිහලා උංගා කල් ළඟින් ආශ්‍රය කරනකොට මං ප්‍රශ්නත් ඇහුවා. කෙලිමුත් ආව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තව කෙනෙක් ඇසුරු කිරීමේදී මොන වගේ උපමානද සලකන්නේ. ඒ සංජිකව කවුරු හරි සතිය පිහිටීම කරේ මහන්සි වෙනවා නම් මම රට රාජ්‍යයකට හරි යන්න ලෑස්ති කියලා. ඒ පුද්ගලයා හොයාගෙන. ඊට පස්සේ මම හිතාගත්තා ඉතින් මෙයාට දෙන්න තියෙන හැම එච්චරයි. මම සතිමත්යක්. මේ ඇත්තට මේ ස්වාමීන් වහන්සේ මේ ළඟේ දවසක හම්බෙච්චා මට කිව්වා. මම මේ යන භාවනා ජීවිතේ මගේ හොඳම ගෝලයා විදිහට මෙයා කියපෙන්නන්න පුළුවන් කියලා මම ළඟ තියලා ෆොටෝ එකක් ගත්තා. ඒතර මංගල ස්වාමීන් වහන්සේ මම මොනවත් කියන්නේ නැතු හිටියොත් හොඳ නෑනේ. මට හම්බෙච්ච ගුරුවරුන්ගෙන් හොඳම ඔබ වහන්සේ කියලා මම වෙලාව කියන්නේ. කියන්න වටිනවා. මොකද මේ බුද්ධලගේ ඒ ස්වාමීන් වහන්සේ වෙන ක්‍රම ශිෂ්‍යප ක්‍රමයකට කාටවත් නලවන්ට නටවන්ට නාශනු දාන්න බෑ. හැබැයි කවුරු හරි කමක් නෑ. සත්‍යමත් වෙන්න උත්සාහ කරනවා නම් අනේ කොහොම හරි ධන ගාගෙන හරි කියලා උදව් කරන ගතිය තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ අපි උපේකා සම්බෝධ්‍යය ගැන තමයි කතා කරන්නේ. නමුත් මේ සතියෙන් පටන් ගන්න දිගට යනකොට ඉබේ මේ ගුණ එනවා. ඕනෙම සත්පුරුෂයෙක් ඒ ආගම වංශයක් ඉස්ති පුරුෂ භාවයක් පැවිදි පුරුෂ භාවයක් නැතුව ඕනම සත්පුරුෂයෙක් සත්‍යමත් භාවයේද හැඟුම්බර හෝ ඥාන සංවත්තනික උදව් කරන ගතියක් තියෙනවා. ඒක නිසා අර අසමාහිත පුද්ගලයන් පරිවර්තනය කිරීමත් එනද සත්ත්ව සංඛාරය මන් පිළිබඳව මදහත් පුතුලේ ඇසුරු කිරීමත් ඒක පිළිබඳව මේ ලස්සන වචනයක් සඳහන් කරන්නේ කේලායන කියලා. කේලායන කියන්නේ පූර්ව නිගමන සහිතයි. අර කනං ජාම්මක්කාරයා මගේ වෛරක්කාරයා කියලා කවදාකවත් ආයෙ අරින්න නැතුව වෛර බැඳගෙන ඉන්න පුද්ගලෙයි. එහෙම නැත්නම් මොනවා කරත් ඒ තමන් හොඳයි කියන හිතවල කොච්චර අසාධාරණවත් අල්ලාගෙන ඉන්න පුද්ගලයන් කියන්නේ සත්ව සංඛාර කියලා යන පුද්ගලයන්. ඒ කියන්නේ ප්‍රෙජුඩයිස්ඩ්. ඒ මිනිස්සු මොන දෙයක් කරත් වෙනස් කරන්නේ. අන්න ඒ පුද්ගලෙ පොඩ්ඩක් ඈත් කරන්න. අන්න මේ කරුණු හතරට පස්සේ මේ තදදි මුත්තතාව කියන අන්නේ දිහාට නැඹුරු වෙච්ච ගතිය, යොමු වෙච්ච ගතිය තමයි මේ හත්වෙනි බොද්ධංග ධර්මයේ වැඩිවීමට කරුණු කාරණා වශයෙන් සර්වඥාන්සේ පෙන්නලා තියෙනවා. ඇත්තටම සර්වඥාන්සේ පෙන්නපු දේවල් නෙමෙයි සර්වඥාන්සේ පෙන්නපු අර බොද්ධංග වැඩිවීමට අවශ්‍ය කරන බොද්ධංග ස්ථානීය ධර්ම කියන එකට අටුවාව අටුවාචාරින් වහන්සේලා දෙන මේ අටුවා විස්තරයයි මේ. ඒකේ කාරණා පහක් තියෙනවා. ඒක නිසා අපි හිතා ගන්න ඕනේ ඒවා අපිට ලබන්න පුළුවන් තත්වයක් අද තියෙනවා. ඒ මොකද හේතුව අද ලෝකේ කොයි ආගමෙත් කුයි රාජ්‍ය නායකත්වයටත් අවශ්‍ය කරලා තියෙන උපේක්ෂාව බව හොඳටම කරන මේ සමාජ විද්‍යාත්මක සමීක්ෂණ වලින් හම්බෙලා තියෙනවා. මේ ළඟදි මට මේ මහත්මගේ කතාවකදී දැනගන්න ලැබුණා. ඒ ලෝකයේ යම් ආකාරයකට ලෝක නායකත්වයේ වෙනුවෙන් යම් කිසි කෙනෙක් පත් කරන්න යෙදුනොත් ඒක හිතන්න බෑ මොකද රාජ්‍ය නායකත්වයකට ලොකු රණ්ඩු තියෙනවා. කොයි එකටත් කන්න. නමුත් ලෝක නායකත්වයටපත් කෙරුවොත් කවුරු වැඩි දිනෙකම ඡන්දේ ලබයිද කියලා ඔය මේ ජාත්‍යන්තර වන්නුතිලි මන්ත්‍රස්ථානකින් කරපු ඒකදී පළවෙනි තැනටපත් වෙලා තින්නේ නෙල්සන් මැන්ඩෙලා කියලා. අන්සම මෙතෙක්ේ මේ තමන්ගේ පුද්ගලික මේ දේශපාලන ජීවිතේ කිසිම දවසක පක්ෂග්‍රාහීත්වයක් අරගෙන නැති එයාට උඟාවක් අසාධාරණ වෙච්ච જાතියක් නියෝජනය කරන්නේ. නමුත් ඒ જાතිය තෙරපපු, පාගපු, යටත් කරපු මහා જાතියටවත් වෛර කරන්නේ නැහැ. ඉතින් සයි මහා જાතියටවත් බෑ ඒ මනුස්සයාට චන්තනති නිකන්. මේක හිතෙන්නේ නිකන් නෝන්ජල්කමට කියන්නේ කිසිම නෝන්ජල්කමක් නැහැ. හොඳම ස්ථිරසාර දේශපාලන පදනමක් ඇතුළේ තියෙන්නේ. අනිත් දාටපත් වෙලා තියෙන්නේ දලයිලාමතු. එතුමත් ඉතාමත්ම සාධාරණ විදිහට රටින් එළවපු රාජ්‍ය නායකයෙක්. එතුම සඳහන් කරනවා මට එක ආගමයි තියෙන්නේ මට තියෙන්නේ අනුකම්පා විතරයි. සීල සතුන් කෙරේ අනුකම්පා කරනවා. අර තමන් එළවපු මහරාජ්‍යයටවත් මොනවක්වත් කියන්නේ. ඉතින් අදී මහරාජ්‍යයටවත් බලා ගන්න බැරි වෙන විදිහට සීළු රාජ්‍යයන්ගේ අනුකම්පාව දිනාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි මේ ඉපදිච්ච යුගයේ මොකද්දෝ මේ මධ්‍යස්ථතාවයේට විපක්ෂග්‍රාහී නොවන කමත ලෝක ජනමතයක් වුණත් කොට නැගෙනවා මේක ධාර්මික නැත මේ අම්මා සම්බුද්ධ ශාසනයේ වැඩක් නෙවෙයි ලෝක ජනමතේ නිසා අපි හිතන්න නරකයි අර ලේසියට පහසුවට ඉක්මනට අදිසිචි විනිශ්චය කෙරුවොත් අනිවාර්යයෙන්ම අපි මේ චේතනා රැල්ලට අහුවෙලා අනවශ්‍ය කර්ම කරනවා පුළුවන් තරම් බලන්න ඕන හදිසියක් අක්මුකක් ආපුවාම ඒකට අදාළ කරුණු ටික රැස් වෙනකම් ඒකට අදාළ පසුබිම රැස් වෙනකම් කිසිම විනිශ්චයකට දුවන්න යන්න එපා. කිසිම එහෙම විනිශ්චය කරන්න පුද්ගලෙක් අහලකට ගණ්ඩත් එපා. මොකටද අපට? අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ දේට අවශ්‍ය කරන තොරතුරු සපයලයකට උදව්වක් කරන මිනිහෙක් මිසක් ඔයපත් වෙන ගින්නට පිටු දාන්නත් ඕනේ නෑ. ඒකම කරන්න නම් අපේ සිද්ධියක් වෙනකොට මේ සිද්ධියේ මුලැමැදාග බලන්න වික්ෂාපේක්ෂා වෙන්න ඕනේ. මුල දකපු ගමන් හදිසි විනිශ්චයකට යන්න පුළුවන් නම් හොඳ විනිශ්චයකාරයෙක් කියලා කියනවනම් කවදාකවත් හිතන්න එපා. මුලමෙද දෙක පමණින් ඉක්මනට කියලා විනිශ්චය කරන්න හදනවා නම් ඒත් හිතන්න එපා. අග දැක්කට පරිශාලක සම්පූර්ණයෙන්ම වෙනස්. මේ සාමාන්‍යයෙන් ඔය විපස්සනා ඥාන විස්තර කරනකොට කියනවා මේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මතුවෙන අරමුණේ මැද දැකීම. නාම රූප පරිච්ඡේද වාස්තිය හම්බෙන්නේ අරමුණක මැද මතුවෙලා එතකොට ඉවරයි. ඔහුට ඒ වගේම තාම උපේක්ෂාව දිනුරන්නේ අග බලන්න. මැද විතරයි දකින්නේ. යම් විදිහකට පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ මුලයි මැදයි දෙක දකින. ඒ සිද්ධියේ වෙච්ච හේතු මුලත් එක්ක දකින. එතකොට මේ පුද්ගලයා මුල මැදක් කියන තුනින්ම මැදයි මැදයි මුලයි දකින. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් හිතෙන සිද්ධියක් කරනකොට මුල මැදාග බලන්න කියලා. නමුත් ඇත්තනම් සිද්ධියේ මැදදී තමයි අපිට ඇත්ත කැරෙන්නේ අපි සිද්ධියට විරුද්ධ වෙන්නේ. ඊට පස්සේ හුඟක් වතාවක් ඒ සිද්ධිය වෙන්න දිහා බලන හිටියොත් ඒකේ මුල දැක ගන්න පුළුවන් වෙනවා. යම්ම වෙලාවක අරමුණක මුලමැද අග කියන එක ඉස්සල්ලාම වතත් අද ගැඹුරට නෙවෙයි ලාවට පේනවත් අර තමයි සාමාන්‍යයෙන් කියන්නේ සම්මසන අවස්ථාව කියලා. මුලමැද අග දැක ගන්න පුළුවන්. අන්නේ මුලමැද අග දැක ගන්න දවසට කොච්චර අපේ ජීවිතේ කොච්චර අපේ අගයන් ආඩම්බරලු කොච්චර අපේ පෞරුෂත්ව වෙනසක් වෙනවනම් ඒකට අපේ අටුවාව සඳහන් කරනවා චූලසෝතාපන්න කියලා. ඇත්තට මේ සම් මේ පච්චේ පරිගා ඥාන අවස්ථාවේදී කියනවා චූලෝසෝතාපන්න කියන සෝතාපන්න බව දැන් රජ කෙනෙක් නෙවෙයි යෝ රජ තන්ත්‍රයටපත් වෙනවා වගේ. එහෙම වෙන්නේ නැතුව කවදා සම්මතනෙට යන්න බෑ. ඊට පස්සේ අපි හිතමු ඔන්න සම්මතන අවස්ථාවට ගිහිල්ලා අර ලාවට දාපු කැටටි වශයෙන් දාපු කැදලි වශයෙන් දාපු දේවල් පුංචි පුංචි අංශ වලට කඩලා එක එකක ඇතිවීම නැතිවීම පැවතීම මුලැමැදාක දැක්කන යනකොට අපි කියන එකට උදේ අභ්‍යවස්ථාව කියලා. හොඳට බලවත් වෙනකොට ඔන්න මමෙක් නැතුව සිද්ධිය සම්පූර්ණ කසකැවෙන්න පටන් ගන්නවා. ආන්නෙම කිල්ලලා යම් දවසක ඒ පුද්ගලයා මුලමැද අග අමතක වෙලා අග විතරක් වකින අවස්ථාව. මුලමැද අමතකලා අග විතරක් දකින අවස්ථාව තමයි භංග බය නිබ්බිදා ආදී ඥාන පේන්නේ. එතකොට අර සිද්ධිය කියන එකයි අගද විතරක් දකින්නයි කියන එකයි අතර පුදුමාකාර පරිවර්තනයක් සිද්ධ වෙනවා. පොල් කටුවෙලකින් ගැරන්ඩියක් තමලා ඇදලා ගත්තා වාගේ කන්න පිට හැරෙනවා. ඒක සිද්ධියක අවසානයේ දකින්න තරම් ඉවසීමක් තියෙනවනම් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා බොහෝම පහසුවෙන් මේක කොහොමද මොකද්ද කියලා අලගේ මුලගේ දැක්කා. ඒ දේ දකින්න නැතුව මොනවාරි විනිශ්චයක් කළා නම් ඒක තමයි අපි මෙතෙක් කල් සංසාර කරපු සම්පූර්ණ වැරද්ද. මොනම සිද්ධියක්වත් මුල බදාක දකින්න හදිස් ඉන්නේ නැහැ කලබලයි. මංකට යනකොටම හොයන්න පටන් ගන්නවා දැන් මම මොකද කරන්නේ ඊගාට මම මොකද කරන්නේ කියලා කලබල වෙන්න පටන් ගන්නවා. ඔහොම ඉන්න. ඔහොම ඉන්නකොට ඔගේ සිද්ධිය අවසානයේ දකි. දැක්කට පස්සේ අර තක්කමුක්කු නැහැ කලබල නැහැ. මොකද හේතුව ඒ පුද්ගලයා තුළ මේ උපේක්ෂාව පහළ වෙන්න හොඳටම කරුණු තියෙනවා. එතකොට මධ්‍යස්ථ භාවය ඇතිවිලා. ඒක බුදුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. දෙයියන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ගුරුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඉරහන්ෙන් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ තාම නැහැ මේ පෞරුෂත්වයේ පිරිච්ච ගතියක් ඇවිල්ලා. ලේසි ධර්මයක් නෙවෙයි අපි මේ කතා කරන්නේ. නමුත් හැකි ධර්මයක්. ටිකෙන් ටික ටිකෙන් ටික පුරුදු වෙගෙන යනකොට කරන්න පුළුවන් ධර්මයක්. ආනේ විදිහට ඒකට නැමියාවක් ඇතුව කටයුතු කරනකොට අර සත්‍ය ආදී ධර්ම වදාන යනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ උපේක්ෂාව පුදුමාකාර අඩියේ පටන් කෙලස් කලවලා කලවලා එනකොට ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ නීවරණ ධර්ම විශ්ින් නීවරණ ධර්ම නිසා යම් විදියකට කෙනෙකුට මේ ඔලමුල ගති අර්ධ ඥාන මෝඩ ගති දලදඬු ගති පහළ වෙනවද ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත තමයි හොඳ පැත්තමයි බොජ්ජංග ධර්ම වශයෙන් සඳහන් කරන්නේ. එචා මුළු සංසාරේ අපි මෙතෙක්කල් මේ නීවරණ ධර්ම කියන එක ඒකාන්තයෙන්ම අපේ ස්වාමිත්වයටපත් වෙන අපි වාල්ලු ආගේ ඒ නීවරණ වලට පයින් දින එක තමයි දිගටම කෙරෙන්නේ. කාමච්ඡන් දෙනකොට ඒ උදෝපාත් කරගන්නවා. ව්‍යාපාද දෙනකොට උදෝපාත් කරගන්නවා. නිදිමත එනකොට කොහොමදත් උදෝපාත් වෙනවා. උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා එනකොට ඉතින් මොනෝ කරන්නේ? සුනාමි එනකොට හරියට පිටකගෙන ඉන්න හදනවා. මේක හිතුවේ අපි කවදාකවත් කෙලවර කරන්න පුළුවන් වෙයි කියලා නෙවෙයි. මොහු ਸਰවඥාන්තය පෙන්ලා දීලා තියෙනවා යම් ආකාරයකින් මේ ඔලොමොල දලදඬු නොකෑමන හිත් චිත්ත tattve තමයි නීවරණ කියලා කියන්නේ. ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත තමයි හිත මු르දු කරන, මෙලෙක් කරන, කලල් මඩක් වගේ කරගෙන උද්‍යෝගිමත් කරන. ගැඹුරු ධර්ම වලට සූදානම් කරගත්ත බොහොම කීකරු හිතක් තමයි මේ බොජ්ජංග ධර්ම නිසා ඇතිලා තියෙන්නේ. ඒ නිසා බොජ්ජංග ධර්ම හැම වෙලාවෙදීම සංසන්දනය කරන්නේ නීවරණ ධර්මත් එක්ක. නීවරණ කියන්නේ කළු පැත්ත නම් බොජ්ජංග ධර්ම කියන්නේ සුදු පැත්ත විදියට. මේක පිළිබඳව මේ හොයපු විස්තර කරපු එක ස්වාමීන් වහන්සේ තමයි මේ පොතේ ලියලා තියෙනවා සතිපට්ඨාන පොතේ. ඒ ස්වාමීන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය දීඝකාය මජ්ක්‍ධිමනිකායේ තියෙන දීඝනිකායේ තියෙන කොට මහා සතිපට්ඨාන කියලා කියනවා. මජ්ක්‍ධිමනිකායේ තියෙන සූත්‍රයට කියනවා සතිපට්ඨාන කියලා. ඉතින් ඒක බලනකොට ධම්මානුපස්සනාවට ඒ <clears throat> නීවරණ ධර්ම පංච උපාදානස්කන්ධ සත්පොජ්ජංග චතුරාර්ය සත්‍ය මේ විදිහට මාතෘකා රාශියක් දාලා තියෙනවා. විශේෂයෙන්ම මහා සතිපට්ඨාන සූත්‍රය. ඊට පස්සේ ඒකේ <clears throat> මේ pāli ප්‍රභවය තමයි අපි කියන මේ තේරවාදී සඳහන් වෙන්නේ. ඒ සංස්කෘත පොත් බලනකොට ඒ වගේ ධර්මානුපස්සනාට දාලා තියෙන නීවරණ සහ බොජ්ජංග පමණයි. මොකද ඒ දෙක කෙරුවොත් අනෙක් සේරම සේරම කෙරුවා හා සමාන ಗುಣ ලැබෙනවා. ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ නිගමනයකට ඇවිල්ලා තියෙනවා ධම්මානුපස්සනා කියලා අත්‍යන්තයෙන් ගත යුත්තේ නීවරණ ධර්ම සහ සම්බොධ්‍යංග ධර්ම. ඒක නිසා නීවරණ ධර්ම පිළිබඳ අවබෝධ කිරීම නැත්නම් නීවරණ ධර්ම තමයි අපිට කරදර කරේ. නමුත් ඒකේ මුලැමැදාග දැකීම සිද්ධ වෙන්නේ සතිපට්ඨානයේ හතරවෙනි අංශයට යනකොට. ඒ වෙනකොට අයින් වෙන නීවරණ වෙනුවට බලපතියන් වෙන්නේ මෙන්න මේ කියන බොජ්ජංග ධර්ම. ඒක ඉතින් හොඳට පේන එක තමයි නැත්නම් අන්තිම කෙලපැමිණිච්ච තැන තමයි මේ අපි සාකච්ඡා කර උපේක්ෂාව. ඒ උපේක්ෂා ගුණය මුළු බොජ්ජංග පුරාම පැතිරෙන කතියක් තියෙනවා. ඒ නිසා නීවරණ මැඩලනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ නීවරණ ගැන කතා කරනවා තියෙනවා පඤ්ඤා නිරෝධිකෝ කියලා කියනවා නීවරණ වලට. නීවරණ කියන්නේ ප්‍රඥාව මුවා කරන, අන්ධ කරන දෙයක්, අන්ධ කරනෝ. නිවර්ණ නැති වෙච්ච ගමන් අපි ඔය හිතුවට මේ බොජ්ජංග වඩන්නේ නිවන් දකින්න කියලා ඉන් මෙපිට අපේ හැකියාවල් වල අපේ තියෙන මේ වැඩ ගන්න පුළුවන් ගතිය පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. කිසිම කෙනෙක් ඒක එනකන් හිතන්නේ නැහැ මේ තරම්ම බොජ්ජංග ධර්ම වලින් මේ අපේ හැකියාවන් නැත්නම් මනුස්ස හිතක තියෙන පූර්ණ ශක්ති මතු පිරීමක් කරයි කියලා. ඉතින් ඒ නිසා කියන්නේ මේ බුද්ධංග වඩන්න වෙලාවක් නැහැ. අනික් වැඩ තියෙනවා. ඉතී වැඩ වැඩ තියෙනවා කියලා කරන්නේ වැඩ අනන එක තමයි. වැඩවල මුලැමැදාක මොනවක්වත් දන්නේ එකකින් කරනවා. ඒ වෙනුවට අපි මේ වැඩ කරන ගමම ටික ටික ටික ටික බොජ්ජංග ධර්ම සම්පූර්ණ කළොත් අපිට පෙනේවි ඔය අපි කරන වැඩ හුඟකින් සිදු වෙන්නේ නීවරණ වැඩෙන එකමයි. කළ යුතු ටිකක් තියෙනවා. අන්නේ ටික වෙන් කරගෙන අර නොකලමනා කටයුතු අයින් කරලා ඒ ජීවිතයේ ගුණාවක් හැඩගැස්මක් ඇති කරගන්න නම් ඔය කරන වැඩම අම්මා කිව්වට අප්පා කිව්වට ජාතකෙන් ආවට પરම්පරාවෙන් ආවට කර කර ගියාට හරියන්නේ. ඔය අතරමැදට මේ බොද්ධංග ධර්ම ටික ටික දැම්මනම් අනිවාර්යයෙන්ම අර නොකල යුතු දේවල් අයින් කළා කල යුතු දේවල් කරනකොට පුදුම ඉඩක්. ඒ වගේම පුදුම මේ හැකියාවක් උකහා ගැනීමේ ශක්තියක් දැරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක හිතා ගන්න බෑ කොහොමද ඒ නොතිබුණු ශක්ති මතු වුණේ කියලා. ඇත්තට මේ එකම ශක්තියක්වත් අලුතෙන් ඇවිල්ලා නැහැ. මේ ශක්ති මුවා වෙලා තිබිලා තියෙන්නේ. අපි සාමාන්‍ය කියනවා අපේ මොලේ කවම කවදාකවත් මේ වම් පැත්තෙන් වැඩ ගන්න නැතිලු. දකුණු පැත්ත තමයි මේ සේරම ශිල්ප ශාස්ත්‍ර එක එක මැඩලීම් ඊර්ෂ්‍යාවට ක්‍රෝධයට වෛරයට ඉගෙන ගන්නේ සේරම කරන්නේ. යම් දවසක අපේ හිත මේ බණ භාවනා කළොත් ඒ දකුණු පැත්තේ තියෙන එක එක මරාගෙන කන ගැති නතර වෙලා වම් පැත්තට ගියාම අර පුද්ගලයන් අතර සමතාවයක් වස්තුන් කෙරේ සමතාවයක් ආවට පස්සේ සම්පූර්ණ පිරිච්ච ගතියක් මේ සන්තුෂ්ත කරගතියක් එන්න පටන් ගන්න. මේ මනස තුළින් ඊට පස්සේ අපරාධ වෙන්නේ නැහැ කියලා. ඒ අපේ ඇත්තටම මොලෙන් වම වැඩ ගන්නෑ. දකුණ ටිකක් වැඩ ගන්නවා. සාමාන්‍ය කියන දේශපාලනඥයන්ගේ දෙපැත්තෙම කිසිම වැඩක් ගන්නෑ. ෆ්‍රෙෂ් ෆැක්ටරි ෆ්‍රෙෂ් තමයි ඒක. නිසා මරුණාට පස්සේ මොලයක් ගන්නවා නම් ගන්න තියෙන දේශපාලනඥයෙක් මොලයක්. කිසිම දායක වැඩ කරන්නේ නැහැ. රහතන් වහන්සේගේ ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. වමනුත් වැඩ අරගෙන, දකුණුත් වැඩ අරගෙන දාලා ගියාට පස්සේ ආය වැඩ නැහැ. නිසා අපිත් මේ හොඳ හොඳ කාරි දාලා යන්න නැතුව ඒ කියන වැඩ ටික ගන්න නම් අනිවාර්යයෙන් මේ පුරුදු ලෞකික දැනුම් වලට නතර වෙන්නේ නැතුව මේ බොජ්ජංග ධර්ම ටික ටික වැඩුවොත් අපිට තේරෙන පටන් අරගන්න ඉස්සර නැහැ කියපු වෙලාව හම්බ වෙනවා. ඔය නැහැ කියපු ಗುಣධර්ම තියෙනවා ලෝකේ. හොඳ සත්පුරුෂෝ ඉන්නවා ලෝකේ. ඔයාන යනකොට යනකොට හම්බෙන්නේ මොකද? අර නීවරණ මැඩලෙමි මේ බොජ්ජංග ධර්ම මත වෙනකොට ඇකි සංඥාව ඇවිල්ලා බුදුම මෙලෙක් මුරුදු ගතියක් එන්න පටන් ගන්නවා. ඒ වගේම ධර්මානුපස්සනාවේදී අනිවාර්ය කරලා සරුවචාන්සේ දේශනා කරා. නිවර්ණ ගැන දැනගන්න පොජ්ජංග ගැන දැනගන්න. ඒක නිසා අපි ආධ්‍යාත්මික ගමනේදී කළ යුත්තක් මේක. කෙරෙන්න ඕනේ ඒක. ඒ වගේම තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගාක් වෙලාවට සඳහන් කරලා තිනවා සාසනයට අවශ්‍ය කරන ලুকু යුග මෙහෙවරක් කරයි කියලා. ඒ උන්වහන්සේගේ ඒ විශේෂ හැකියාවල් හේතු වෙලා තියෙන්නේ උන්වහන්සේ මේ වඩපු ධම්මවිචයත් ඒ වගේ බොජ්ජංග නිසා පුදුමාකාර විදියට මේ බර දැරීමේ ශක්තියක්. දින හැන්ද වෙනකම් වැඩ කරත් වෙහෙස කරන්න දුව කරන්න පුළුවන් ශක්තියක් තියලා තියෙන උන්වහන්සේට ප්‍රධාන වෙලා තියෙන්නේ මේ මේ ප්‍රඥාවයි ධම්මවිචයයි. ඒකට හේතුව උන්වහන්සේ මේ බොජ්ජංග ධර්ම වැඩියෙන් වඩාපු එක කියන එක මේ බොජ්ජංග වල තියෙන ಗುಣ සාකච්ඡා කරන්න නැතුව සඳහන් කරනවා. ඒ වගේම සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා සක්විති රජ කෙනෙකුට ඒ සක්විති වික්‍රම පාන්න පුළුවන් වෙන්නේ සක්විති රජවරණ පහළ වෙන මේ මණි රතන හතක් නිසායි කියලා. විශේෂ ආචාර්ය ධර්ම හතක් පහළ වෙනවා. ඒ ධර්ම හත නිසා එතුමට බොහොම ලේසියෙන් මුළු ලෝකෙම ආධිපත්‍යයටපත් වෙලා දස රාජ ධර්මයේ රාජ්‍ය කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ තියෙන සම්පූර්ණ අපේ ඇතුළත ලෝකෙට ආධ්‍යාත්ම ලෝකෙට අපි ශක්විත රජ වෙන්නේ මෙන්න මේ බොජ්ජංග ධර්ම හත වැඩිවීමෙන්. ඒක පහළ වීමක් සිදු වෙන්නේ බොජ්ජංග වඩනකොට විතරයි. එහෙම නොවුනොත් අපිට කවදාකවත් අපේ වැඩේ කෙලවර කරන්න හම්බ වෙන්නේ නැහැ. නැවත නැවත සංසාරයට එන්න වෙනවා. සම්පූර්ණ රජ වෙන්න නම් සර්වඥ සඳහා කරන ඇත්ත වශයෙන්ම කියනවනම් සෝවාන් වෙන එක ශක්විත රජකමටත් වැඩිය හොඳයි කියලා. මොකද ඒ වෙනකොට ඒ පුදුලයා මේ බොජ්ජංග ධර්ම කෙරෙහි වෙනද නොතිබිච්ච කැක්කමක් වමනාවක් වැඩ කරන නිසා. ඒ නිසා සක්විතරදේවගේ හත් සතක් හෝ මණිරත්න වගේ තමයි බොජ්ජංග ධර්ම හත වැඩිම. ඒ නිසා ඒක අමාරු බව හැබෑව. නමුත් අපි හිතා ගන්න ඕනේ මේක මේ සංසාරේ කෙරෙච්ච නැති වටිනා වැඩක් කියලා. උනන්දු වෙනවනම් ඒව තව තව වැඩෙන්න උදව් වෙනවා. ඒ වගේම තමයි ඔය අනෙකුත් ධර්ම. ශ්‍රද්ධාවෙන් කරන, වීර්යයෙන්, සතියෙන් වගේ කරන ඔය අනෙකුත් වැඩ හුඟක් දේවල් හැම ආගමකම තියෙනවා. કોઈ මෛත්‍රිය කියන එක සෑම ආගමකම සඳහන් වෙනවා. බුද්ධානුස්සති වගේ තම තමන්ගේ සාසුන් වහන්සේගේ නම සීපත් කරලා ওই ධ්‍යාන ලැබෙන එක සෑම ආගමකම තියෙනවා. ওই දිබ්බ චක්කු දිබ්බ සෝත ගෝක ආගම් වල තියෙනවා. නමුත් කිසිම තැනක බොජ්ජංග සාකච්ඡාවක් ඇතුළු බුද්ධ ආගමෙන් පිට. කිසිම ආගමක නැහැ බොජ්ජංග ගැන කතා කිරීමක් බුද්ධ ආගමෙන් පිට. ඒ නිසා බුද්ධෝත්පාද කාලයක පමණක් දකින්න හම් වෙන උත්කෘෂ්ඨ ධර්ම. එකකින් අදහස් කරන්නේ මේ අනිකුත් පුංචි දේවල් බුද්ධ ආගමේ තියෙන දේවල් පුංචි කරලා. නමුත් ඒකෙන් කියන්නේ ඌව කොයි ශාස්ත්‍රුන් වහන්සේටත් වැටහෙනවා කියලා දීලා තියෙනවා ශ්‍රාවකයන්. නමුත් මේ බුද්ධංග ධර්ම වගේ දේවල් සරුවත්ඥන් වහන්සේ ඇර වෙන කෙනෙකුට කියලා දීලත් නැහැ. සරුවත්ඥ ශ්‍රාවකව ඇර වෙන කෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙන හිතා ගන්නවා මැරෙන්න ඉස්සලා අපි මේ බුද්ධාගම් කාරයෝ නම් මේ බුද්ධාගමට ආවේනික මේ ලක්ෂණ අපි මේ දැනගන්න වැඩ කෙනෙක් අමාරු වුණත් අපි මේ විදිහට ඒව සලකන්න ඕනේ. ඒ වගේම මේ මේ මේ වංජංග ධර්ම වඩනවනම් ඔය අපි ඉදිරියට තියාගත්ත ආනාපාන සති සූත්‍රය සඳහන් කරනවා අත්ත පොඥංගා බහුලීකත භාවිතා බහුලීකත විඥා විමුක්තිය පරිපූර්ණේටි. කියන්නේ අනිවාර්යයෙන්ම අපි ගෙනියන නිවනට විද්‍යා විමුක්තිය පිණිසමයි මේක නැමිලා තියෙන්නේ. ඒකටයි මේක බොජ්ජංග කියලා කියන්නේ. මේ බෝධිය කියලා කියන්නේ අනිවාර්යම නිවනමයි. එහෙම නැත්නම් නිවන් ලැබීමට කටයුතු කරන ඒ යෝගාවචරය. ඒ දෙක සම්පූර්ණ කිරීමටයි මේ බොජ්ජංග සම්පූර්ණලා තියෙන නිසා යම් විදිහකට Taman තුලේ ධර්ම වැඩිගෙන එනවනම් ඒ තිබුණු මේ දහල දඬු ගති නැත්නම් දැඩි මතධාරීකම මේ කෙනෙකුට මේචල් කරගන්න බැරි ගති අයින් වෙලා ඒ පුද්ගලයා කොච්චර දුරට මෙලෙක් වෙනවද කියනවනම් ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම බුද්ධ රත්නයේ කෙරෙහි අවික්කප්පසාදී නොසැලෙන සද්ධාාවක්. ධර්ම රත්නයේ කෙරෙහි නොසැලෙන සද්ධාාවක්. සංඝ රත්නයේ කෙරෙහි නොසැලෙන සද්ධාාවක්. ඒ වගේම තමන් රකින්න සීලය ඒක ආර්ය කාන්ත සීලයක් බවට පත් කරගන්න පුළුවන්. වෙන විදිහට කියනවා නම් සෝවාන් මාර්ගඵල ඥානය පිළිබඳව අවශ්‍ය කරන මූලික අඩුම කැඩුම ටික සකස් කරලා දෙනවා. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මේ දවස් 10ක් විතර භාවනාත් කරා, බණත් ඇහුවා. ඒ බණ අහනකොට අපි මේ අපි කරන භාවනාවට ගැළපෙයි කියලා හිතලා දවසින් දවස දවසින් දවස මේ බොජ්ජංග ධර්ම සම්පූර්ණ කරන සම්පූර්ණ කරන ආවේ ඒකෙන් අපි හිතා ගන්න බැරි තරම් ගොඩාක් ආනිසංස තියෙනවා. ඒ ආනිසංස සියල්ලක්ම අපි අපි ඇත්ත වශයෙන්ම පුළුවන් තරම් සාක්ෂාත් කරගන්නත් ඕනේ. ඒක ලෙවල එවුවා අනිකුත් එක්ක අපිත් එක්ක වැඩ කරන අයටත් සම්පූර්ණ මේ ප්‍රායෝගිකව දැක දැනගන්න පුළුවන් විදිහට කටයුතු කළොත් අපිට කියන්න පුළුවන් මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ අපි ත්‍රිවිධ සාසනය සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය වඩ아가න අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ අනිකුත් නැත්තන්වත් ඒ බාහිර ශාසනයටත් යම් ආදර්ශයක් දීලා අපි මේ හිතන යම් ස්ථානක ඒ ස්ථානටත් නම්බුවක් ඇති වෙලා අපිට යම් කිසි කෙනෙක් දානයක් දැබ්බෙදුවා නම් ඒ මිනිසුන්ටත් යම් කිසි ප්‍රමාණයකට මේ ආනිසංස ලැබිලා සීනාසන හතර දීපු සෑම කෙනෙකුටම හම්බෙලා මේ කාලයෙන් අපි නියම වැඩක් ගත්තා කියලා අපිට හිතෙන්න පුළුවන්. සිතාචීල දිනාම කල්පනා කරගන්න ඕනේ. මේ අපි මේ කරගෙන යන වැඩේ ඒකාන්තයෙන්ම අද පවතින සාසනීය තත්වයට ප්‍රතිලායදී කටයුතු කරන වීර සෙබල පිරිසක් වාගේ අනිවාර්යයෙන්ම යුද පෙරමුණේ වැඩ කරන වීර සෙබල පිරිසක් වගේ කරගෙන යන වැඩක් අපික සාර්ථකුණත් අසාර්ථකුණත් මරණේ සිදුවෙන යුද බිමේ නම් ඒ ඇති අපට ආයෙ ගෙදර ගිහිල්ලා වැරෙන්න ඕන කමක් නැත්තේ ඒ නිසා මේ සටනේදී මැරෙන්න වෙන්නේ නැති බව නම් මම කියන්නම් සද්දාකවත් වෙන්නේ අනිවාර්යයෙන්ම අපි මේ කරන වැඩ වලින් දිනෙන් දින දිනෙන් ඉදිරියට යන්න පුළුවන් වෙනවා. එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනා මාලාවේ නිමාව මෙතනින් સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ශරණ දිනා ශිර දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හිතුවා මේ චතුරාර්යක භාවනා පිළිබඳව පැලක විතර විනාඩි 15 15 විතර වගේ අරගෙන චතුරාර්යක භාවනා මොකද එනකොට අපි කියලා නැහැ මොකද අර ආනාපානිය ගත්තොත් ඒ තමයි පිම්බි මැකිලිම ගත්තොත් ඒකම කරලා තියෙන්නේ වරින් වර වරින් වර වලාකට වෙලා තියෙනවා ඒකටම පැයක් විතර අරගමු කියලා බලාපොරොත්තු වෙනවා අඩු වෙනවා අත්නිබදුන එක අඩු වෙනවා එතකොට ඒ කියන්නේ මේ කොහොමද කියන්නේ ඒ යන්ත්‍රයක් වැඩ කරනකොට ඒ අන්තරේ හොඳට ඇලයින් වෙලා නැහැ කියලා එකලස් වෙලා නැත්තම් හරියට උපදින ශක්තිය වැය කරන්නේ යන්ත්‍රේ කඩන්නයි, ගෙවන්නයි, රත් කරන්නයි. දුවට යන්ත්‍රය එකලස් වුණාට පස්සේ ඊතර ශක්තිය ඕන කරන්නේ ඒක යන්ත්‍රයේ අනවශ්‍ය ශක්තිය නිපදවන්නේ නැහැ, ශාන්ත නාස්ති කරන්නේ නැහැ. එතකොට අපි අඩුම ශක්ති ප්‍රමාණයක් වැය කරලා ගන්න පුළුවන් උපරිම වැඩ ටික කරගෙන යන එකයි කරන්නේ. ඒ නිසා අපි මේ හුඟක් වෙලාට ශක්ති දවනවයි කියලා දැවිලා වැඩෙන්නේ කාමච්ඡන්දේ. අපෙන් වැඩෙන්නේ මේ මේ ව්‍යාපාදේ. ඔය බැරි වෙනකොට තමයි ඔය දපල උඩ ගොඩ ගන්න ගොරෝ ගොරෝ බුදියන්නේ. ඔය දෙකටම කරගන්න බැරි වුණාට පස්සේ. එනනම් උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡ ඔය හතරම අධික ශක්තිය. තීන මිද්ද ඇර අනෙක් හතරම අධික ශක්තිය. ඔය ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මේ දිගට ඉන්ධන දවනවා, කෑම කනවා, තීරම දාලා මොනවටද යොදන්නේ කියන එක අපි දන්නේ නැහැ. භාවනා කරගෙන යනකොට අවශ්‍ය ශක්ති ප්‍රමාණයට අඩු වෙනවා. එතකොට අර අමතර දේවල් වලට ඒ කියන්නේ ඔය විලෝපන වලට නීවරණ වලට ඉඩ නැති වෙනවා. ඊට පස්සේ එමීට මේක අරගෙන ගියාට පස්සේ තව ඉස්සරහට බොජ්ජංග ධර්ම එනකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා වෙන ශක්ති පහක් වෙනවා ඒ වෙනුවට. අර කියන කාමච්ඡන්ද ව්‍යාපාද වගේ නාස්තික මේ ශක්ති වෙනුවට ඉන්දිය ධර්ම බල ධර්ම වැඩෙන පටන් ගන්නවා. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා ඇත්තටම මේ අන්තරයට මෙච්චරම තෙල් දාන්න මෙච්චරම හයියෙන් දුවන්න ඕන කමක් නැහැ. ඇහුනේ ඒකත් එක පැත්තක් තමයි. ඒකට හේතුව සමානලාට ඔය දිවේල කණ්ඩ ගිහිල්ලත් අපිට පේනවනේ කොච්චරක් මඟ මේ කෝප පිරි හොදන්න ඕනද කියලා. ඊනියව පැත්තක තුන් වේලක් කරන්න ගියොත් තවත් වෙන්නේ ඒකම තමයි. ඒ නිසා ඒක අඩු කරන්න අඩු කරන්න අඩු කරන්න අපිට මේ මේ අධික ශක්ති දවලා අධික වැඩ කොටසක් කරන එක නෙවෙයි තියෙන්නේ අදුම ශක්ති ප්‍රමාණයක් දවලා මේ යන්ත්‍රයේ තියෙන උපරිම මේ සමාහිත භාවයේ කලස්කම ඇත කර අර කරගත්තා පස්සේ මේක හිතන මහ පුදුමාකාර අර කඳ කරට ගත්ත මිනිසෙක් වගේ තමයි අපිට පුදුමද බරක් දරන්න පුළුවන් මේ සාමාන්‍ය ශක්ති ප්‍රමාණයක් තියාිනවා අධික ශක්තියට ගිය ගමන් කාමච්ඡන්ද ව්‍යාපාද දෙක කියන එක මොනම තාලෙකින්වත් කන්ට්‍රෝල් කරගන්න බැහැ. නිසා භෝජනේ මත්තන් යුතාවේ එමුද කියලා බලමු කන්නඩිය ළඟට ගිහිල්ලා. කන්නඩියක් ඉස්සරහට ගියාම පේනවා. මේ මේ තොවිලට ඔච්චරම තෙල් ඕනේ නැහැ. ඇත්තටම මේ අපිට අවශ්‍ය කරන මූලික දේවල් අපි කියනවා බේසික් නීඩ්ස් කියලා කියන්නේ. බේසික් නීඩ්ස් වලට යනවා නම් කවදාකවත් මෙච්චර දහන්නේ නිපදවන්න ඕනේ නැහැ කියනවා මේ ලෝකේ. අද ලෝකේ නිපදවන දහන් වලින් 75%ක්ම නිපදවන්නේ මේ මධ්‍යසාර සඳහා. ඒ ටික මිනිසුන්ට කන්න දෙනවා නම් කවදාකවත් හරක් මස් අවශ්‍ය කරන්නේ නැහැ කියලා කියනවා. අපි මොකද කරන්නේ 125ක් මාකට් එකට දානවා කන්ට්‍රෝල් කරලා. ඊට පස්සේ පිටිබිල නගනවා. ඉතින් උතුරු 75ම බියර් හදන්නයි ඇල්කොහොල් වලට. ඒව ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒ වගේ සම්පූර්ණ ආර්ථිකය උඩ පහළ ගිහිල්ලා තියෙනවා. නමුත් අපි ගැම්ල ආර්ථිකය එහෙම දෙයක් නැහැ. ඒ මිනිස්සු වැඩි සෝබනත් නැහැ. එදාට අවශ්‍ය දේ ඒ කියන්නේ බේසික් නීඩ්ස් අවශ්‍ය ටික යැපෙන්න ගියාට පස්සේ අපිට අද එන්න වෙලා තියෙන අතේ එතෙන්. අධික නිෂ්පාදනය කරලා අධිකව දුවලා ඉක්මනට යන්ත්‍රේ දුවලා දුව මේ මේකට කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ඊටිපන්දම දෙපැත්තෙන් පත්තු කරනවා කියන්නේ. ඊටිපන්දම දෙපැත්තෙන් පත්තු කරපුවාම තෙල් ඊටි ටිකපත් වෙන්නේ දැවීම සඳහා නේ උණු වෙලා වැක්කරන එකයි. ඊට මිදි වැඩි වෙන උඩ පැත්ත අල්ලලා එක දැල්ල පත්තු කරුවා නම් ටිකක් අල්ලනවා. ඒ නිසා ওই අධික වේගයෙන් ගිය කට්ටියට වෙන්නේ මන්දායුෂ්ක වෙනවා. පරිසර දූෂණය සිද්ධ වෙනවා, චිත්ත දූෂණය සිද්ධ වෙනවා. අර සාමාන්‍ය වේගයට ගියාම ඒ කලබල නැහැ. ඉතින් අපිට දැන් අපිට තනියෙන් නතර කරන්න බෑ මැෂින් එක. දැන් දුවන එන යන වේගයක දුවන මැෂින් එක කොග් වීල් එක තියෙන කොග් එකක් වගේ කියනවා. දුවන මැෂින් එක දැතිරෝධක තියෙන දැත්තක් විතර. අපිට බෑ මේ යන්ත්‍රය අඩු කරන්න. ඒ තරම්ම අධික වේගෙන් දුවනවා දැන්. ඒ කියන්නේ අපි ඉපදිලා තියෙන යුගයේ සරුවත් යන සඳහන් කරනවා මුළු යන්ත්‍රය නැත කරන්න හදන්න එපා. ඔබ දැනගනින් දැන් ඉන්නේ අනුන්ගේ අවශ්‍යතාවයන් වලට කටයුතු කරන ලෝකයක් මේකේ තියෙන්නේ. නැත්නම් කාගේ දෝ න්‍යායපත්‍රයකටයි අපි දුවන්නේ. දුර සතියින් ඉඳලා හැන්දාර කල්පනා කරලා බලන්න අද දවස ගත වෙලා තියෙන්නේ කාගේ ඕනකම් වලටද කියලා. කවුරුවම කවදාකවත් Tamange ඕනකම් වලට නෙමෙයි. නිසාර සීලා භික්ෂුණිය මේ රහත් මෙහෙණින් වාසේ කතා කරලා තිනවා. නයිදං අත්ත කතම් බිම්ම නයිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරෝධති මේ වදේ මේ ජීවිතයේ කෙනෙක් කවදාකවත් මම කරපු ප්‍රතිබිම්බයක් නෙවෙයි මම කෙරුවන මේ තාලෙට මම කරගන්නේ ඒ වගේම අල්ලපු ගෙදර මිනිහා මට කරපු දෙයක්වත් නෙවෙයි නයිදම් පරකටන් අගක් ගෞරව කරවන්නට සාපේකුත් නෙවෙයි මේක හේතු නිසා ඇතිවෙච්ච දෙයක් අපි තාම දන්නේ හේතු බලමුකුත් දන්නේ අපි බලන්නේ ආසාව විතරයි අපි දකින්නේ ඒ සඳහා අපි තෙල් දානවා දුවනවා මොකද්ද කරන්නේ කොහෙද දුවන්නේ බලන්න වෙලාවක් නැහැ මොකද අල්ලපු ගෙදර එක්කනට ඉස්සලා යන්න එපා. එන මේකුත් ඕනේ නැහැ. අල්ලපු ගෙදර එක්කන රේඩියෝ එකක් ගත්තා නම් මම දෙකක් ගන්නවා. එච්චරයි. ඒකේ කොයි જાති උනා ප්‍රශ්නයක් නැහැ. ඕන්න රණ්ඩුව තියෙන්නේ. තේරුණේ නැහැ. ඒ කියන්නේ බොජ්ජංග වලින් කියන්නේ මේ සමவாய සමතුලිත කරනවා සින්ක්‍රොනයිස් කරනවා නැත්නම් ඇලයින් කරනවා කියන එක. එකලස් කිරීම. එකලස් කෙරුවොත් පස්සේ මම පුදුමා ඒක එලස් කරගුවේ හැම මේ අංශ හැම ක්‍රියා කරන මොහොතකම යන දිශාව තීන්දුවයි. මෙහෙට දුවනවා මෙහෙට දුවන්නේ නැහැ. මේ දෙමිට එක දිශාවටමයි. ඒකට ගමන කෙලවරක්. දැන් මේක නෙවෙයි එහාට දුවනවා මෙහාට දුවනවා කැරකෙනවා වේග කවනවා කොයි අතට යනවද කවුද මේ දිශාව තීන්දුව කරන්නේ මේට ගියොත් හරිද මේ කිරුත් වැරදිද බෝම්බයක් ගැහුවට පස්සේ රට්ටුන්න මොකද වෙන්නේ? හැම තැනම දුවනවා. පොලිසියට සිද්ධ වෙන්නේ මොකද්ද? ඊගා බෝම්බේ ෂුවර් එනවා දැන්. එනකොට මොකද කරන්නේ? මේ ඔක්කොම දුවන අරේ දුවනවා මෙහෙද ඒතන මිනිසුන් සිද්ධ වෙනවා ගහලා එලවල මේ කඳුළු ගස් ගහලා මේ මිනිස්සු අයින් කරන්න මොකද පළවෙනි බෝම්බේ ගහන්නේ දෙවෙනි දෙවෙනි බෝම්බේ දාන්න තමයි. ඒ වගේ තමයි මේක තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැතුව දුවන්න පටන් අරගත්තොත් අපි දැන අනුකම්පා ගන්න පොලිස් කාර්යකටවත් බෑ අපිව හදාගන්න. මොකද මොනවාර වෙච්ච ගමන් කලබල වෙනවා. මේ එකලස තියෙනවනම් විධානයකට හවුම්කම් දෙන ගතිය තියෙනවනම් හරි ලේසි උනත් යුද්ධයක් දිනන්න විශාල හමුදාවක් ඕනේ නැහැ කියනවා. ඉන්න හමුදාව කමාන්ඩ් එක අහනවනම් දෙන දෙන විධානය අහනවනම් යන්න පුළුවන්. ඒකයි කොමෑන්ඩෝස් වගේ තියෙන දක්ෂකම. ඒ මිනිස්සු ආයේ කැරලක් ගියත් ලොක්කකින් දෙය අහනවා. මේ සාමාන්‍ය හමුදාවල වෙලා තියෙන හැම කෙනාම හමුදාපතිලා. එක්කෙනෙක්වත් කරන්නේ කින්දේ අහන්නේ. අපිට කරන්න තියෙන්නේ මේ අපේ ඇතුළේ තියෙන ශක්තිය. ඇත්තම ගොඩක් පින් කරලා උපදපු ශක්තිය. මනුස්ස ජීවිතයක්, මනුස්ස කයක්, මනුස්ස හිතක් යයි. මේ එකලාසේ නැති වුණාට පස්සේ තිරිසනාගේ අපේ කිසි වෙනසක් නැහැ. ඒ නිවන ධර්ම යටපත් කරලා බොජ්ජංග ධර්ම ගන්නවයි කියලා කියන්නේ කිසිසේත්ම අපිට අලුත් ශක්තිය අලුත් බල අලුත් හැකියාවල් එනවා නෙමෙයි. මේ තියෙන ශක්තිය මතු කරගන්න. එතන සරුවචනන්දේ සර්වඥතාට පත් වුණාට පස්සේ ඒ දේවතාවෙක් ඇවිල්ලා දේවතා සංගීති ඉස්ලාම සූත්‍රයේ සඳහන් වෙන්නේ මහානඹ සතුටෙන්ද කියලා අහනවා. නන්දසි සමන කියලා. බුදුහාමුදුරන් අහනවා මට මොනව ලැබුණාටද මිනිස්සු කියලා. කිං ලද්දා උසෝ මොකක්වත් හම්බෙලා නැහැ. සෝචති සමන කියලා. මහණ උඹ ශෝක වෙනවද? කීන් මොන කීයතාව උඹගේ මොනව නැති උනා කියලා. මම මොනවක් නැතිලත් නැහැ. එහෙනම් උඹ සතුටුත් නැහැ, කනගාටුත් නැහැ කිව්වොත් ඒක නම් ටිකක් ගැළපෙනවා කියන්නේ. ඒක තමයි කියන්නේ. ඉතින් හිතපු මිනිහමයි. අරුවතන්සේ කියන්නේ මම වෙනම ආත්මකින් ආවා දේවත්වයක් අනම උඹලා වගේ මනුෂ්‍ය දම නමුත් පිවිතුරු බව 100% ක් තියෙනවා කලවන්නේ. එක දිශාවටමයි තියෙන්නේ. එතකොට අර යකඩ කැල්ලමයි කාණ්ඩමයි අතර තියෙන වෙනස. යකඩේ කාණ්ඩමයි අතර තියෙන වෙනස මොකක්ද? අංශ ඔක්කොම දිශාගත වෙලා තියෙනවා. අංශ ඔක්කොම දිශාගත වෙච්චාම පුදුම ශක්තියක්. යකඩේ තියෙන්නේ දිශාගත වෙලා නැහැ. නිසා කාණ්ඩම බිම වැටුනොත් අංශු දිශාගත වෙම හෙල්ලෙනකොට කාණ්ඩ ශක්තිය නැති වෙනවා. ඒ නිසා බලාතින් බැලුවත් වෙන මොනවා බැලුවත් යකඩේ කාණ්ඩමයි සමානයි. එකම දේ ඒක කාණ්ඩ ශක්තියක් තියෙනවා. මේ වගේ අපේ ශක්තිය ආවට පස්සේ අපට අයිති නෑ ඒක අයිති වෙන්නේ ලෝක න්‍යාය ධර්මයකට. අපිට තියෙන්නේ මේ තියෙන මේ අවුල නැති කරලා ඒ දිශාගත කරන එකයි. දිශාගත කරන්න හොඳම වෙලේ තමයි කාන්දමක් එක ළඟ තියෙන එක. නේ? යක දෙකක් කාන්දම් කරන්න තියෙන හොඳම වැඩේ කාන්දම ළඟ තියෙන. ඒක තමයි සත්පුරුෂයෙක් ළඟ තිබ්බහම වැඩේ නිකම්ම සිද්ධ වෙනවා. එහෙමයි කියලා තියෙන්නේ. මෙච්චර දුෂ්කර කාරණාව සත්පුරුෂයෙක් ළඟ තිබ්බම ඉබේම දිශාගත වීම සිද්ධ වෙනවා. ඒ නිසා අපිට තියෙන වැත්තක තියලා කරගෙන බලන්න එකයි තියෙන්නේ. බුදුහාමසෝගේ සිවුර ළඟින් ගිහිල්ලා අල්ලගෙන සංඛ්‍යා වංශය අල්ලගෙන යන්න ගියාම ඉබේම හරි ගැසලා එනවා. බුද්ධ වැඩිමිට භූමිය සමාධිය වෙන්නෝනේමනේ. බොජ්ජංග සඳහා භූමිනේ දැන් උපේක්ෂාව සඳහා නම් භූමිය සමාධිය කියලා ඉතින් හරියට පේනවා සමාධියට පස්ස තමයි මේක වැඩෙන්නේ. බොජ්ජංග කියන එක එහෙම මේ මේ කියන්නේ ඒක විශාල ව්‍යාපාරයක් තියෙන්නේ. අර නීවරණ නැති තැනක තමයි මේක කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් කෙනෙකුට නීවරණ නැති කරනවා කියන එකත් එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒකත් අමාරුයි. එහෙම නැතුව කියනවා නම් ඔය ධානයක් ලබන්න එපා. නීවරණ නැති කරන්නේ. ඒකටත් ඊට කලින් බොජ්ජංග තියෙනවා. ඒ නිසා අපි අද මේ කවදා පටන් ගත්ත වැඩක්ද මේ කරගෙන යන්නේ කියන්නේ. මේ මේ ආත්මෙ නන්නේ වෙන බව මට නම් තේරෙනවා. කවදාකවත් මේ ආත්මේ පටන් ගත්ත වැඩක් නන්නේ. එහෙමනම් අපිට මෙච්චර දුර යන්න බෑ පිටසක් එක එකේ. මොනවා කිසර පටන් ගත්ත වැඩක්. පොතන නතර කරලා පොතෙන් පටන් ගන්නවා. දැන් ඉතින් ආයෙත් දැන් ඕක ටිකක් ඔප දාලා පොලිෂ් කරලා අරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් එතකොට බලනකොට වෙනවා මේ එක ජීවිතයක එක කල්පනා කරලා ගත් එකක් නෙවෙයි විශාල බොහොම පරිණිදලා කරගෙන යන වැඩ. ඒක වරින් අර පුළු පුළුවන් වෙලාවෙ ටික ටික ඔප කර කර ඔප කර කර අරගෙන යන එකයි තියෙන්නේ. නිවන් වල මුල දහින බැරිද තමයි ප්‍රශ්නේ. ඇත්තටම ඒක නිසා අපි අර නීවරණ එනකොට ප්‍රමාදය කියන වචනේ එතන තමයි ගැලපෙන්නේ. එනකොට පමයි අපි. එතකොට යා ඔළුව උස්සලා මේ පොරවෙන් කපන තරමට ලොකු වෙලා. නියපොත්තෙන් ගන්න මට්ටම නිවරණ දෙයක් අනං ඇතර එච්චර වටිනා දෙයක් හොඳ ජීවිතේම නැහැ. තණ්හාවක් ඇති වෙනකොටම තණ්හාව ඇති වෙන බව දැක ගන්න පුළුවන් නම් කවදාකවත් බෑ තණ්හාවට අපි වාහෙලා ගන්න. නමුත් අපේ තියෙන මෝඩකම නිසා මෝඩකමනේ තරුවත් කියන ප්‍රමාදය නිසා. ප්‍රමාදය නිසා ඒක එතකොට ඇති වෙලා ඉවරයි. ඉතින් එතකොට යා වන ශිලාව වන කරගෙන ඉතින් අපි පොරෝ උසගෙන යන්න ඕනේ. යෝනිසමනසිකාරය කියලා කියන්නේ මුලට අදින එකයි. තණ්හාව එනකොටම ද්වේෂය එනකොටම නිදිමත එනකොටම අල්ලගන්න පුළුවන් නම් දැන් අපි දැන් නිදර්ශනයක් වශයෙන් කිව්වොත් ඔය දැන් ඉන්න අපේ ජනාධිපති ගන්නකො ඒ ජනාධිපතිගේ අම්මා ඉන්නවනම් ඒ අම්මට ජනාධිපති කෙනෙක් වෙන්නන්නේ මගේ කොල්ලා කියලා නෙපෙන්නේ මොකද මුල දැක්කා කොච්චර ජනාධිපතිවරුත් අපේ කොල්ලා අපි අපිට එහෙම කිව්වොත් එimhe අපිට නඩු දාතයි පුරවැසියෙක් ජනාධිපතිට දවවගෙන නැත්නම් අම්මට කියන්නේ අනේ අපි පොඩි කොල්ලා කියලා. මොකද අම්මා මුල දැක්කට පස්සේ ජනාධිපති නෙමෙයි අඟුලිමාල වුණත් අම්මට පේන්නේ ඒ මුල දැකව ගතිය. ඊට පස්සේ ඒ දරුවා කවදාකවත් අම්මට උඩින් යන්නේ නැහැ. යන්න බෑ මොකද තමන්ගේ මුල දැකලා තියෙනවා. ඕනෙම ක්ලේශයක. ඒ මුල ටික දැක්කනම් අය මොනවා කරන්න ඇති නාශන උදාගත්තා වගේ තමයි ඕනෙ විදිහට හසුරුවතයි. ඉතින් අපිට උගන්ලා තියෙන තියෙන මෝඩකම කෙලස් දැක ගැනීම අකුසලයක් කියලා වගේ අපිට කියලා දෙනවා. මම දැන පිළිගන්නවද කියලා මේ කෙලස් ගැන දැනගත්තොත් ඒක අකුසලයක් කියලා. ඉතින් හැමදාම කෙලස් වලට පහින්ද පහින්ද ඉන්නවා. මොකද මිනිහා ඉස්සරහින් කොයි වෙලාවෙත් අපිට. දැන් කරන්න තියෙන එක එන්න ආරින්. ඔන්න තාලෙ මෙන්න ආරින්ද එන්නකොට පුළුවන් නම් දැක ගන්න එන්නකොටම අල්ල ගන්න හැබැයි ප්‍රතික්‍රියා කරන්න යන්න. නම් හකන්න යන්නත් එපා. වැඩි කරන්න අඩු කරන්න යන්න එපා. එනකොට ස්වභාවය දැක්කනම් ඒක අපි එnde එnde එnde එnde මුලට මුලට ඇදීම තමයි අප්‍රමාදී කියන්නේ. අප්‍රමාදී වෙනවා. ප්‍රමාදී කියලා කියන්නේ එන්න ඇවිල්ලා ගොඩ වෙලාවක් ගිහලා නැහැ අපි දැකලා. ඒක උදින් අපිට කරන්න දෙයක් නැහැ. හිතුවක්කාර වෙලා ඉවරයි. අරගතුම ක්ලේශයට ආය කියන්නේ නීවරණ වශයෙන් ගත්තොත් පරිඋත්ථාන කෙලස් කියලා කියන්නේ ඇත්තටම බලගතුම කෙලස් නම් කාය දුච්චර්ත පටි දුච්චර්ත මැදගත් කෙලෙසේ තමයි ඔය නීවරණ කියන්නේ. අනුසේ තමයි අඩුම ඊ타මත්ම සියුම් කොටස්. සර්වඥයන් සඳහන් කරන්නේ සෝවාන් වෙනවයි කියලා මේ කාය දුස්චර්ත වචී දුස්චර්ත නතර වීම විතරයි. සීල පිරිසුදු වීම විතරයි සෝවාන් කියලා කියන්නේ. සෝවාන් වෙනකොට මේ පුදුරට ආය දැන දැන පව් කරන්න බෑ. මම පව් කරන්න බෑයි අරියකාන්ත සීලයක පිළිතනවා. ඊට පස්සේ තමයි තේරෙන්නේ ඊට පස්සේ අර ඇතුලේ තියෙන අනික් කෙලස් ටික වැඩ කරන්න තරම් ඇත්තෑදිලා පිරිසුදු වෙලා ඉන්නේ සෝවන් වුණාට පස්සේ. ඒ නිසා උන්වහන්සේ කියන සෝවන් වුණාට පස්සේ මං ආයෙ වගේ කියන්නේ උඹ වැඩ උඹ බලාගන්න. මට තියෙන්නේ කොහොම හරි උඹ සෝවන් කරලා දාන්නකම් විතරයි. උන්වහන්සේ වගේ කියන්නේ සෝවන් කරන්න විතරයි. එන් ඊට පස්සේ නිදල්ලේ දැනන්න ආරෙනවා. ගිහිල්ලා කන්නේ කාපන් නන්නේ නිකා හිටපන් දැන් උඹට තේරෙනවනේ සෝවන් කරනකම් හැබැයි කියනවා ඉතින් මට කරන්න දෙයක් නැහැ මම බැඳිලා ඉන්නවා බැඳිලා කියලා කියන්නේ මේ අන්නාවෙන් බැඳිලා නෙවෙයි. වගකීමක් තියෙනවා. මා කරා පැමිණිච්ච මිනිස්සු අඩු ගන්න සෝවාන් කරනවා. ඊට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා. මේකෙදී ඒක වෙන විදිහට බලනකොට තියෙන්නේ මේ සීලයක නැත්නම් කාය දුච්චත්ත වති දුච්චත්ත සනීප කිරීම සඳහා බුද්ධාදී උත්තරමෙන් වහන්සේලා කොච්චර සලකනවාද කියලා. නමුත් ඒක ගත්තට රකින්න බෑ නීවරණ තියෙනවා. නිසා නීවරණ නැති වුණොත් සීලය රකින්න ලේසි. ඒ නීවරණ අයින් කරන්න බෑ අනුසය කෙලස් තියෙනවා. ඉතින් ගා එමෙට එමෙට ගලව ගලව ගලව ගලව අන්තිමට ගිහිලා අම්ම ගහලම දාලා තමයි නතර කරන්නේ. එහෙම කියන්නේ බොජ්ජංග ගැන සාමාන්‍ය සඳහන් කරන්නේ ප්‍රථම ධ්‍යානටත් බොජ්ජංග තියෙන්න ඕනේ උද්‍යප්පේ ඥානෙටත් තියෙන්න ඕනේ. මේ චූලසෝතපන්න தත්ත්වේ පන්නනවා. ඉන්දිය ඒක රස කරන්න නම් පළවෙනි සැරේට ඉන්ද්‍රිය ඒක රස භාවයේ තේරෙන්නේ උද්‍යප්පේ. දෙයබ්බේ එනකොට හැමදේම කිරි රසයි. මේක පැණි, මේක තිත්ත, මේක ඇඹුල් ඒවා මොකුත් නැහැ. ඔක්කොම ගිලා කිරි රසයි. මොන අරමුණක් ඔලුවට දැම්මත්, නිවර්ණයක් දැම්මත්, සුසුසර ධර්මයක් දැම්මත් හැම එකෙම සමරස වෙනවා. මේකම කප කප කප කප බලන එකනේ කියන්නේ. ඒ නිසා බොජ්ජංග ධර්ම සම්බන්ධ කරන්නේ බොජ්ජංග කියලා පැමිණෙන්න රහත් වෙන්න ඕනේ. බොජ්ජංග වැඩ කරනවා කියලා කියන්නේ උද්‍යප්පේ ඥාන මට්ටම තමයි. ඒ කියන්නේ විපස්සනා ඥානත් එක්ක කතා කරනවා. තණ්හාව ප්‍රමනුස්සකගෙන නීවරණයි බොජ්ජංගය කියන ධර්මතා තියෙනවා. දැන් ධර්මතාවයේ ඇති කිරීමට කුසලතා තියෙනවා. පොටෙන්ෂල් එක තියෙනවා. ඒක නෑ තිරසනෙකුට නෑ මිත්‍යා දෘෂ්ටිකයෙකුට නෑ. මේ මිත්‍යා දෘෂ්ටිකට කියන යවහකනේ තියෙන උවමනාය වහකනේ තියෙන. නමුත් අපිට තිබුණාට ඒක මතු වෙනකන් සාක්ෂාත් කරනකන් අපිට ආනිසංස නෑ. කියනවා ඒක නිකන් අර මේ නාගමාණික්කයක් අස්ස බෙට්ටකින් වහලා දැම්මා වගේ කියලා කියන්නේ. ඒක නාගමාණික දිලි තියන්නේ. ඈ අපි දැන් මේ කරන්නේ සමාධිය. අර වට දින උපක්ලේශ ටික අයින් කරන එක විතරයි. ඒකට නාගමාණිකේ මතුවේ. ඒක තමයි මේක බුදුහාමුදුරන්ගෙන් අහන්නේ අපි ඒක තමයි බුදුහාමුදුරන් තමයි අපි කෙලින් මේ ඇටෙන් ඒක යොමු කරන්නේ. ඒක මෙතෙක් කියපු කතාවල පේන්නේ කිසිවෙකුට කිසිවෙක් කෙරෙහි කරන්න දෙයක් නැත. මේ ගැටේ ඒක නේ. දක්වනවයි දක්කනවයි කියලා දෙකක් තියෙනවා. සාසනයේ දක්වනවා කරනවා දක්කන්නේ නැහැ. අපේ සාසනය. කොහොමද? සිදු වෙන්නේ. ආපදාවක් එනකම් පොඩ්ඩක් ඉන්න. එතකොට තේරෙනවා. <laughs> දේශම වැඩේ තමයි ආපු දවසට තේරෙයි. එතෙන්දී ඔක හදන්න බෑ. කල්ලාතු කරලා තිබුණොත් ආපදාව නාවක් දිනු සුදානම් වෙලා අනින්නේ ආපදාව දාවන දැම්මට පස්සේ කට්ටි තටා කියලා යනකොට තේරෙයි. කල්ලාතු සූදානම් වෙලා හිටියොත් එච්චරයි. ඒ නිසා සූදානම් ශරීරේ. දෛවයේදී ඉතින් අය දෙතරක් කල්පනා කරන දෙයක් නෙමෙයි හැමදාම හැම සත්පුරුෂයෙක් කිසිම හැම පඬිතෙක් කිසිම සාධුවේ සම්මත දේවල් ඔය හිත හිත ඉන්න යන්න එපා. ඒ තේරුමක් වෙන්නේ නැහැ. ඒක වඩන්න එකයි තියෙන්නේ. පුළුවන් තරම් වඩන්න. පුළුවන් තරම් පුරුදු වෙන්න ස්වභාවික ජීවිතයකට යන්න. අන්නේ දැන් ඔය මහින්ද හඳුරු සෑහෙන ස්ට්‍රෙස් කරවෝකෙදී මේ ස්වභාවික ආහාරයක් ගන්න එක යහම සුඛම මේ මේ මල් බවන වෙනකොට ගොටුකොල් ටිකක් වන්නේ. මතකද රෝස පාටි ගැන කියපු දෙයි. ඉතින් ඒව හිතෙන්නේ නැහැ බුද්ධහම කියලා හිතෙන්නේ නැවත. ඇත්තම කියන්නේ ගැඹුරු ධර්ම නෙවෙයි. ඉතින් කියන්නේ පුළුවන් තරම් back to the normal. ඒ කියන්නේ ස්වභාවික පොළොවට එන්න අහතේ යන්න එපා. ඈ? ඒක නිසා මෙව ඕනේ නැහැ, කොටකොල ඕනේ නැහැ. ඉතින් උඩින් යන්නේ ඇයි පාලෙන් යන්න බැරුවද කියලා තමයි අහන්නේ. පයින් යන පොළවේ යන. එතකොට අපි වටන්න බෑ. වැදුරු බුද්ධිය ගම වැටෙන්නේ නැහැ. එතකොට අපි බේසික් නීඩ්ස් වලට අපේ මූලික අවශ්‍යතාවන් වලට විතරයි අපි මුල් තැන දෙන්නේ අතිශෝක්ති සහ මේ අන්ධහැරේ නෑ අන්ධහැරේ තමයි මේ සේරම මේ වන් අප් මන් චිප් එකයි ද්වේෂයයි ඔක්කොම ඇති කරන්නේ බේසික් නීඩ්ස් වලට ගියා මොකුත් නෑ වැද්දෝ අතර මොන ප්‍රශ්නයක්වත් තිබිලා නෑ පරම්පරාවට දෙන්න දෑවැද්ද බුදල නැහැ. ඌත් හම්බ කරන ගන්නවා මූත් හම්බ කරනවා. ඕනෙම ආගමක ඒගොල්ලන්ට ඒ දේවතා විශ්වාසය කරාම සමාධිය වෙනවා කියලා. ඒක මුච්චා සමාධිය. අපිට කියන්න බෑ මෙච්ච සමාධි කියලා. මොකද ඒත් ඒකෙන් ඔය අපි මිනිස්සුත් කල්පනා කරන තිබ්බ චක්ක තිබ්බ සෝත ලැබලා තියෙනවා. ඒ නිසා මෙච්චා කියන්න බෑ. හැබැයි කවදාකවත් ඒක නිවනට යොමු වෙලා නැහැ. ඒක බොජ්ජංග වැඩි නෑ. ඒ නිසා අපිව සාමාන්‍ය කතා කරාට මේ අපි මේ භාවනාකාරයෝ කියලා හැම ආගමෙම ප්‍රසිද්ධිය කෙරෙන්නේ අපි දැන් බුද්ධ ආගමවත් ප්‍රසිද්ධිය කෙරෙන්නේ නැහැ නේ. හැම ආගමෙම ওই සාස්ෘත්ත්‍රපත්‍රය කියන්නේ ඔය විශේෂයෙන් කියනවා නම් අපි දසන වශයෙන් කියනවා නම් ඔය කතෝලික ආගමේ ඉන්න සාන්තුවරු ගත්තොත් 150ක් පිස්සලු 150ක් සාන්තුවරු. අධික බල ඇවිල්ලා තියෙන එක අධික සමාජීය කියලා නැත්නම් සම්පූර්ණ මොලේ ක්‍රේල් එක. ඒකම සාන්තුවරු. අපි කාට වඳිනවද දන්නේ නැහැ. මේ සමාජයේ ඉන්න හොඳටම පිස්සු කිය මිනිස්සුත් මුළු ලෝකෙම නලවනවා නටවනවා. මුතු සාන්තුවරුත් ලෝකේ ඉන්නවා. ඉතින් අපි අර සීන්ස් ලද්ද සයිකෝපැත්ස් ලද්ද කියලා හොයන්න බෑ. අද භාවනා ලෝකේ හොඳටම ප්‍රසිද්ධයි. ගාක් වැඩ කරන්නේ සයිකෝපැත්ස්. හරි අපේ වෙලාව හරි ඈ සමාධිය කියන්නේ බොජ්ජංග ධර්මයක් සමාධිය කියන්නේ බොජ්ජංග ධර්ම. සමාධියට එන්න ඕනද බොජ්ජංග ධර්ම වටන්නේ කියන එක ප්‍රශ්නේ හදලා අහන්න. සමාධි පොත සම්බොජ්ජංගය කියන එක හැදෙන්න සමාධිය තියෙන්න ඕනද කියලා අහන වගේ අහන්නේ. නේද නැවත. ඈ? තාප්පේ උඩ ඇවිදිනවා. ගාම බඩදාල බඩදාල තාප්පේ. සාමිතුනේ උඩ ඇවිදිනවා බොජ්ජංග. දැන් ඒ නිසා අපේ වෙලාව දැන් හරි අතහමාරයි. ඒක නිසා අපි ඉතින් අපි මෙතනින් නැතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ මොකද අර සුදු ඇත්තන් සඳහා අපි මෙතන වෙලාව පමා දෙන්න බලාපොරොත්තු